කාරණාමතින් නැත්නම් තික මාතුකා මාත්‍රුකා වශයෙන් මේ සද්ධර්මය අපිට එක විදියට කපල කොටලා බෙදලා විසිතුරු කරලා පෙන්වනවා. ඒ පෙන්නගෙන යන ක්‍රමයට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මාත්‍රුකා ඇද ඇද ගන්නේ උද්දෘත කොට දක්වන්නේ ප්‍රශ්නයක් අහලා ප්‍රශ්නට පිළිතුරක් වශයෙන්. මම ඊයේ මතක් කර විදිහට අපි දැන් ඉන්නේ ප්‍රශ්න 8ක් ඉවන් කරලා 9 වෙනි ප්‍රශ්නේ. මේ මෙතෙක් අහපු ප්‍රශ්න වලින් හදාගත්ත පෙත මාවත එහෙම නැත්නම් ප්‍රතිපදාව හරහා අහන ප්‍රශ්නේ තමයි මේ විදිහේ මාර්ගයක් පෙතක් ප්‍රතිපදාවක් සකස් කරගත්ත කෙනෙක් තමන්ගේ විශිෂ්ට ඥාණයෙන් දත යුත්තේ මොකද්ද කියලා. ඒ වගේ පෙතකටපත් වෙච්ච නැති කෙනෙකුට එහෙම අභිමතාර්ථයක් ඇත්තේ නැහැ. ඒක නිසා යම් කිසි කෙනෙක්ගේ පෙත හදාගත්තට පස්සේ ඒ පෙතේදී ලැබෙන විශිෂ්ට ඥාණයෙන් දත යුතු නැත්නම් වඩන ලද විශිෂ්ට වූ ඥාණයට ලැබෙන ලැබෙන බවට දත යුතු ධර්ම තුන මොනවද කියලා. කතමේ තයෝ ධම්මා අභිඤ්ඤය තිස්සෝ ධාතුයෝ මේ පුද්ගලයෙක් ගත්තාම නැත්නම් යෝගාවචරය කියන එක කරන තමයි මේ ගොඩක් ගැලපෙන්නේ. ඒ යෝගාවචරය දැනගන්න ඕනේ අපේ මනසේ යෝග භූමියට එන්න ඉස්සර වෙලා මනසේ අපි ගත්තොත් මේක ගෝලාකාර දෙයක් විදිහට මනස වැඩ කරන්නේ පිටම ලෙල්ලේ. ඒ ඒක නිතරම ලෝකයේත් එක්ක ගැටෙමින් ඒකේ ගෑවිලා තියෙන කුණුත් එක්ක එකතු වෙලා ඒ වැඩියෙන්ම පිටම තියෙන බාහිරයටම තියෙන වඩාම කෙලිසිච්ච ස්වරූපයට කියනවා කාම ධාතු කියලා. කාම ලෝකයේ කියලා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේ ඉන්ද්‍රිය බද්ධ ලෝකේ. එහෙම නැත්නම් ඉඳුරම් පිනවීමේ ලෝකේ. ඒක ඒකෙම තමයි අපි උදින්නේ, උපදින්නේ, ඒකම අපි ගත කරන්නේ, ඒකෙන් මැරලා. ඒ නිසා කෙනෙකුට ආධ්‍යාත්ම ජීවිතයක් නැත්නම් එහෙම නැත්නම් ආගමනුරූප ජීවිතයක් නැත්නම් මේ මනස සමතුලිතව නතර වෙන්න වෙනස් සංදිස්ථාන ඇතුළ ගමනේදී පිටින්ද ඇතුළට යන ගමනේදී අවස්ථා රාශියක් තියෙනවා. ඒක අර පිට පොඩ්ඩකට හරි නතර කරලා නැත්නම් පිට පොඩ්ඩකට හරි අමතක කරලා ඇතුළට කිමිදෙන්න කිඳා බහින්න පෙළඹෙන කෙනාට ධෛර්යවන්ත කාරණාවක් අපිට මේ මේ ගමනේදී මේ සංසාරේදී රඳාපවතින්න පුළුවන් සමතුලිත ස්ථාන. එහෙම නැත්නම් කියනවනම් සමබර ස්ථාන ඔය කාම විතරක්ම නෙවෙයි තියෙන්නේ යට මට්ටමක් තියෙනවා ඒක රූප ධාතු කියලා හඳුන්වනවා. ඒක රූප ලෝකේ කියලා කියන නැත්නම් රූප ධාන කියලා නමක් දීලා තියෙනවා. මේ භාවනා පාරිභාෂ්‍ය ශබ්දමාලාවේ භාවනා ලෝකේ. ඊට පස්සේ මේ කාම ලෝකයේ ඉන්න ගමම්ම නැත්නම් කාම ලෝකයට සාපේක්ෂව කාම ලෝකයට විකල්පයක් වශයෙන් කෙනෙකුට ඔක්කොටම බෑ ඒකට මෙහෙවලා කටයුතු කරන කෙනාට ප්‍රතිපදාව දන්න කෙනාට රූප ලෝකයට යන්න පුළුවන්. රූප ලෝකයට ගියාට පස්සේ යාට පේනවා දැන් මං ආවේ කාම ලෝකේ ඉඳලා දැන් ඉන්නේ රූප ලෝකයේ මේක තව දන්නවනම් මේක මේ රූප ලෝකේ ගෙවන් කරලා අරූප ලෝකෙට යන්න පුළුවන්. එතකොට යාට කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියලා සංදිස්ථාන තුනක්, අම්බලන් තුනක් හම්බ වෙනවා. එතකොට මේවට කියනවා කාම භව, රූප භව, අරූප භව වශයෙන්මුත් මේක සමහර විට කටුවාචාර්ය වංශලා සමාන්තර දර්ශනයක් පෙන්නනවා. ඒ වගේම සර්වචන් වහන්සේගේ දැන් මේ සාරිපුත්‍ර ස්වාමීන්ගේ දේශනාවට අපි සරුවචනාංශේ අන්තනක දේශනා කරන ලද සූත්‍රයක් තමයි අපි ඊයේත් ගත්තේ චුල ශුන්්‍යත සූත්‍රය. ඒ වාගේ සමාන්තර ගතියක් පෙන්වන පොට්ටපාද සූත්‍රයේ ඒක විශේෂයෙන් මතක තියාගන්න මේ සූත්‍රය කතා කරන්නේ මුළු සිද්ධියම සංඥාව හරහා. අපි හඳුනා ගැනීම සඳහා තබන ලේබල් නම් කිරීම සහ ඒ ලේබල් අනුව නැවත හඳුනා ගැනීම. ඒ සඳහා බලනකොට පේනවා මේ කාම ලෝකයේ නැත්නම් කාම භවයේ එතන මේ ඉඳුරම් පිනවීමේ ගත කරන කිනාට එයා මේ කය සම්බන්ධ කරන මේ ඔක්කොම කරන්නේ මේ කයේ තියෙන මේ උපකරණ ටික ඇහැ කන නාසය දිව තා කයට දැනෙන මේ ස්පර්ශ මේකට කියනවා කාම ලෝකේ নিমগ্ন වෙලා ඉන්න මේ කයට මුල් කය මුල් කරගත්ත ජීවිතයක් තියෙනවනේ අපි එකිනෙක අඳුරන්නේ අනන්‍යතාවයේ පෙන්වන්නේ යගේ මූණේ ෆොටෝ එකක් පෙන්නලානේ මේ අසවලා කියලා ඇඟිලි දික් කළා පෙන්වන්නේ කයටනේ ඉතින් ඒ ලෝකෙට කියනවා ඕලාරික අත්වටිලාභය කියලා. ඊටාම ගොරෝසු ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් මේ අසවලා. අසවලයි කියලා කියන්නේ ඒ තැනැත්තා. ඒ තැන ඇත්තා. යම් කෙනෙක් අපි තැනැත්තා කියලා සඳහන් කරන්නේ තැනැත්ති. ඒ තැන ඇත්ති කියලා ඒ කය තියෙන තැන තමයි. නමුත් අපි දන්නවා පුද්ගලෙක් වෙච්චාම කය රූප තියෙන ඊට පස්සේ වේදනා සංඥා සංකාර වශයෙන් තව තව මේකේ පුංචි පුංචි සියුම් ස්ථාන තියෙනවා. නමුත් මේ කාම ලෝකේ කතා කරන්නේ කය ගැන විතරයි. කාම ලෝකේ ගැටෙන්නේත් කය කය, බැඳෙන්නේත් කය කය. ඒ නිසා මේ කයට තියෙන නම දෙන නම තමයි ඕලාරික අත්පටිලාභය. එයාට ලැබිච්ච මේ ගොරෝසු අත්පටිලාභය. යම් කිසි කෙනෙක් මේ ඕලාරික අත්පටිලාභය තියේදිම බුදු කෙනෙක් දැකලා සතිපට්ඨානෙ අහලා නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් දැකලා උත්සාහ කරලා යම් වෙලාවක රූප කර්මස්ථානයක් අරගෙන රූප කර්මස්ථානයේ බොහොම ආයාසයෙන් අපහසුයෙන් කෘත්‍යයෙන් වෙහෙසින් රූප කර්මස්ථානයේ හිත බැඳයි කියලා හිතන්. ඒක දැනට මේ වැඩමුළුවක් පටන් පළවෙනි දවසේ දෙවෙනි දවසේ ටිකක් අමාරුයි හිතාගන්න. නමුත් සාර්ථක වෙනකොට 3 4 5 වෙනි දවස් යනකොට ඒක කෙනෙකුට ඒක එච්චරම අමාරු නෑ. යම් කිසි දල අදහසක් ගන්න අපිට හිත බඳින්න පුළුවන්. දී ඇති පහසුකම් තත්ත්වය යටතේදී විචල්්‍ය සාධක හොඳට සම්බර කළොත් රූපේ හිත හිටිනවා. ඒ කියන්නේ අපි ආස්වාද ප්‍රසවාසයේ හිත හිටිනවා. එතන මේ ඉඳගෙන ඉන්න කයේ හිත හිටිනවා. එතන ඇවිදින කයේ හිත හිටිනවා. බත් කන කයේ අතපය හොදන කයේ වැසිකිලි කැසිකිලි කයේ හිත හිටින වෙලාවක් හිටිනවා. එතකොට තියෙන ස්වභාවය ඒ මිනිස්සයා මේ කාමයේ දනවන ඉඳුරම් පිනවන ලෝකයක් නෙවෙයි. එතකොට තියෙන්නේ එයා වැටෙනවා යම් තැනකට ඒකට කියන්නේ රූපී අත්පටිලාභේ නැත්නම් මනෝමය අත්පටිලාභේ කියලා එයා ජීවත් වෙන්නේ මේ ලෝකෙන් ටිකක් මෑත් වෙලා. Tamanට සීමා වෙච්චි, කායට සීමා වෙච්චි, පරියන්කේ නම් ඇස් දෙකත් වහගත්ත, සක්මනේදී නම් සීමිත ක්‍රියාකාරකම් වගේක් කරන, එදිනදා ජීවිතේ නම් යම් යම් චේතනා සහිතව කටයුතු කරන හැබැයි තමන්ගේ දේ බලාගෙන ඉන්න ඒකට කියන්නේ මනෝමය අත්පටිලාභය කියලා. මේ මනෝමය අත්පටිලාභයේ භාවනා ලෝකේ ළඟා වීම. ඒකට කියනවා ඒකට සමත ක්‍රමයෙන් ගන්න පුළුවන් විපස්සනා ක්‍රමයෙන් ගන්න පුළුවන්. සමතෙන් ගියා නම් ඒකට කියනවා සමත ධ්‍යාන කියලා. ඒවට නමක් දෙනවා රූප ධ්‍යාන කියලා. ඒ ධ්‍යානෙට ගියාට පස්සේ යාට ඒ යම් දී ඇති කාලය තුල ඒ රූප කර්මහත්තන් ඉන්නා තාක්කල් නිවර්ණ ධර්මයෙන් බාධාවක් නැහැ. ඇහ කන පිනවීමේ ප්‍රශ්නයක් නැහැ. සද්ද වේදනා ගඳ මොකෙක ප්‍රශ්න නැතුව අරකේ මේ කාන්දමට අල්ලගත්ත යකඩ කෑල්ල වගේ කාන්දමට අල්ලගත්ත ගමන් යකඩ කෑල්ල කාන්දම් වෙනවා. ගලවපු ගමන් යකඩ කෑල්ල යකඩ වෙනවා. ඒ වගේ ඒ රූප ලෝකයට එව නැත්තම් මේ මනෝමය අත්පටිලාභයට ගියාම ඒ මනෝමය අත්පටිලාග සබ්බංග පච්චංග අභි අහිනේන්ද්‍රයන් කියලා කියනවා. මෙහෙම හිතෙන් ඇත්තක වහනකොට අංගපසංග ඔක්කොම තියෙනවා. හැබැයි ඒක මේ පිට කෙනෙක්ගේ වගේ පේන. මම තමයි ඉඳගෙන ඉන්නේ. මම දැන් හොඳට කයට හිත හිටලා තිනවා. බලාන ඉන්නකොට පේනවා නිකන් මැටි මැට්ටෙන් හදපු එකක් වගේ බෝනික්ෙක් වගේ පේනවා. සක්මන් කරනකොට Tamanට පේනවා. මේ වයින් කර බෝනික්ෙක් ඇවිදින්න වගේ Tamanට පේනවා. මේක කාම ධාතුවත් අරූප ලෝකයක් අතරමැද තියෙන එකක් මේකට මනෝමය අත්පටිලාභය කියලා කියනවා. මේ මනෝමය අත්පටිලාභයට යෑම ආධ්‍යාත්මික භාවනාමය ළඟාවීමක් මේක ਸਰවචනාංශයට ඉස්සල වෙලා තියෙනවා. හිටියා ඒ දවස්වලත් ඔය ආලාර කාලාම උද්දකාරාම් පුත්‍ර ඒගොල්ලන් අරූපී ලෝකෙටම ගිලා හුඟක් ඉඳලා තිනවා මේ ධ්‍යාන වඩලා සමත වශයෙන් මේ ලෝකයේ නක්ෂත්‍ර විද්‍යාව කියන එක ඒගොල්ලෝ එලි දක්වලා තිබ්බා එතකොට. එක්කෙනෙකුට නක්ෂත්‍ර විද්‍යාව හදාරන්න බෑ. මොකද ඒක මුළු විශ්වයේම තියෙන තාරකා පිළිබඳ හදාarලා තිබුණා. මුළු ගස් කොළන් වල තියෙන සම්පූර්ණ ආයුර්වේද ලක්ෂණ ඒගොල්ලෝ දැකලා තිබුණා. ඒගොල්ලෝ තුන්කල් දැකලා ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ඥාන සම්භාර ਸਰවචනසේ එනකොට එකතු වෙලා තිබුණා. ඒක මේ හරියට විද්‍යාඥයෙක් විද්‍යාගාරට ගිහිල්ලා ඒකෙම ඉඳලා කරන ලද පරිශ්‍රණයකින් ලබන තොරතුරු විද්‍යාව නොදන්න පරිශෙන් නොදන්න කෙනෙකුට අලුතක් අමෝර ගතියක් පේන. හැබැයි මේ මනුස්සයා මිනිස්සේ. මේ මනුස්සයා ඒ දෙගෙදර ජීවිතේ බහතබල විද්‍යාගාරට ගිහිල්ලා විද්‍යා උපකරණ වලදී යම් යම් විචල්්‍ය සාධක හදාගෙන යම් යම් නිරීක්ෂණ වලට එනවා. ආන් එවැනි එකක් මේ රූප ධාතු කියලා මේකෙදී සාරිපුත්‍ර සාංශය හඳුන්ලා දෙනවා. ඒක බුද්ධි විඳින කෙනාට එයාගේ ආත්පටිලාභයට කියන්නේ මනෝමය අත්පටිලාභයක් ඇති කෙනෙක් කියලා. එයාට ඕනනම් ආපහු යන්න පුළුවන් කාම ලෝකෙට. ඒ කියන්නේ ආයෙ ගැසිලා ඇස් දෙක අරිච්ච ගම ආයෙ කාම ලෝකෙට යන එකට කාම ධාතු. එහෙම නැත්නම් මේ භාවනා කරන මේ රූපාරම්මණය ගෙවම් කළා ගෙවම් කළා ගෙවම් කළා අරූපී ලෝකෙට යන්න පුළුවන්. එතකොට කියනවා අරූපී යත්තපටිලාභයක් ලැබෙනවායි කියලා. එච මේ එක පුද්ගලයෙකුට තමන්ගේ භාවනා මට්ටම් තුනකින් පිටම තිබුණු හිත ඒ ඇතුළට ඇතුළට ඇතුළට ඇතුළට යනවා. ඇතුළට යන්න යන්න යන්න ඒ පුද්ගලයා විශ්වගත පුද්ගලෙක් පාටපත් වෙනවා. එයාට දැනුමද හැකියාවල්ද අර පිටම ලෙල්ලේ ඉන්න මිනිස්සයත් එක්ක බලනකොට පුදුමාකාර වැඩිවිලක් වෙනවා. මේක නෙවෙයි නිවන කියන්නේ හැබැයි. මේ පෙන්වන්නේ නිවන දක්වා යන ගමනේදී අපේ සම්දිස්ථාන තුනක් අපට හම්බ වෙනවා. ඒ සම්දිස්ථාන වලදී අපිට තිබුණ බාහිර බාධක අපිට තියෙන බරු අපිට තිබෙන දරද ගති අඩු වෙන්න අඩු වෙන්න බොහොම සැහැල්ලු එහෙම නැත්නම් ආතතිය අඩු අසහනිය අඩු ඝර්ෂණය අඩු අභ්‍යවකාශයට ගිහිල්ලා නිකන් ඝර්ෂණ නැත්නම්ක ජීවත් වෙනා වගේ තමන තේරෙනවා මේ දිහා මේ බහිත මේ එකලස් කරගත්ත ගමන් ඒකට කියන සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා එකලස් වෙච්ච ගමන් ඒ පුද්ගලට පේනවා බොහෝම සහැල්ලු ජීවිතයක්. මෙවුවා ඇවිසිච්ච ගමන් ආයෙත් අර කලබල ජීවිතයටපත් වෙනවා. එතකොට එයා තාම කලබල ජීවිතයටපත් වුණාට එයා දන්නව නැවතත් එකලස් කරගත්තොත් මට මනෝමය අත්පත්ලාභයට යන්න පුළුවන්. තවත් එකලස් කරගත්තොත් මට අරූපී අත්පත්ලාභයට යන්න පුළුවන්. මේ නිසා එතෙන් ගියාට පස්සේ මම බාහිර ලෝකේ තියෙන බාධක කරදර වලින් අයින් වෙලා ඒක නිකන් මේ යුද්ධ පිටියේ යුද්ධයේ යද්දී කලබලයක් වෙච්ච ගමන් බංකරයක් ඇතුළට ගිහිල්ලා ඒන කරදර වලින් අපි මේ පුද්ගලයා බේරලා ඉන්නවනේ මිසයිල් වලින් බුලට් වලින් බේරලා ඉන්න පුළුවන් බංකරයක් ඇතුලේ. ඒ වගේ මේ ලෝකයා කොච්චර ගහ බැන ගත්තත් රණ්ඩු සරුවල් කරත් Tamange අර භාවනා ශක්තිය නිසා එක්ක මනෝමය අත්පටලාභයට යන්න පුළුවන්. එනත අරූපී අත්පටලාභයට යන්න පුළුවන්. ඒකට යාට පේනවා මේ කාම ලෝකේ කාම භවයේ මිනිසු මේ නියව ගන්නවා ඊර්ෂ්‍යා කර ගන්නවා ක්‍රෝධ කර ගන්නවා වෛර කර ගන්නවා ඉඩන් නඩු කියනවා කොච්චර කරදර කරත් මේ රූප ලෝකයේ නැත්නම් අරූප ලෝකයේ ජයග්‍රහණය නිතරම ජයක් කිසිම විරුද්ධ පක්ෂයක් නැහැ ඕන කෙනෙකුට යන්න පුළුවන් මේ අවුරුත් යන්නෙත් නැහැ ඒ තරම මේ කාමෙට ගිජු වෙලා කාමෙට පහඳිනවා ඒ දන්නේ නැති නිසා මේ මනුස්ස මිනිස්සෙකුට මේ රූපත් රූප භාවයක් නැත්නම් රූප ධාතුවක් අරූප ධාතුවක් තියෙන බව දන්නේ යාට කවුරක්වත් කියලා දීලා නැහැ. ඒ නිසා ඒ දන්න දේ මුළු ජීවිතේම ගත කරලා රණ්ඩු සරුවල් කරගෙන තෝතෝ වරපල කියන ගහ බැනගෙන රණ්ඩු කරගෙන ඉඳලා මැරලා යනවා. විශාල ප්‍රශ්න වගේක් ඇති කරගෙන කෙලවරක් කරන්න බැරි අවුල් ජාලයක් ඇති කරන සංසාරට ගිහලා ඉතින් ඒ ගෙව ගෙව යනවා. දන්නේම නැහැ මේ වෙනත් ඇතුළට ගිහිලා වෙන සංදිස්ථාන වෙන සමතුලිතතා තියෙනයි කියලා. ඉතින් සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඒ මනුස්සාත්ම භාවයක් ලබන්න උත්සාහ කරනකොට ඒ මනුස්සයා පුදුමාකාර පිං රාශියක් කරගෙන තමයි මේ ඕලාරික අත්පටිලාභයවත් ලබන්නේ. අපි කියන්නේ මේ මනුස්ස කය. ඒ නිසා කියනවා දුර්ලභව manussත්ත්ව ප්‍රතිලාභෝ කියලා. ඒ වුණා ජීවත් වෙන මිනිසයන් අතරින් කී දෙනාද සතුටින් ඉන්නේ කියලා බලන්න. 50කට වැඩිය නැදකින් මං වගේ කාලකන්ණියෙක් නැහැ කියලා නිතරම Tamanට දෙස් දෙමින් ගත කරන්නේ. එහෙම නැත්තම් මම අනික් අයට වැඩි බොහොම උසස් මම අලුත් ಜಾති මිනිස්සෙක් කියලා එයා මාන අතිමානෙට වැටලා. එක් එක්කත් නැහැ ලෝකේ මිනිස්ස හිතක් තියෙන කෙනෙක්. 50ක් අව탁සීරු කරලා නැදකින් මං වගේ කාලකන්ණියෙක් කියනවා. අනිත් පැත්තේ කියනවා මම ඇවිල්ලා අහවල් අහවල් ಜಾති මම මාන්නක්කාරයි කියලා ඒ නිසා මිනිස්යන් අතර ඒ ස්වභාවය මට ඕන නම් මේ මනුස්ස ලෝකේ කාම ලෝකේ රණ්ඩු සරුවල් කරගෙන ගත කරන්නත් පුළුවන් මට ඕන ධ්‍යාන භාවනා කරන්නත් පුළුවන් රූප ධ්‍යාන අරූප ධ්‍යාන භාවනා කරන්නත් පුළුවන් කියලා මේ මට්ටම් තුනම සුත්තමේ වශයෙන්වත් දන්න පිරිස ගත්තොත් ඉතාමත් ටික ටිංගිතයි එහෙම දෙයක් තියෙන්න පුළුවන් කියලා සුතමේ ඥානීය චින්තාමේ පැත්තට දාලා ණය විපස්සනාවට දාලා අනුමාන කරන්නත් මිනිස්සු හිතන මේවා ගූඪ ධර්ම මේවා නිකන් මේ මේ গুপ্ত ධර්ම ඕවා නිකන් ආගම් වල තියෙන දේවල් ඕවා විද්‍යාවට කැලපෙන්නේ නැහැ විද්‍යාවට කැලපෙන්නේ මේ කය සම්බන්ධ විතරයි ඒක විතර මයින්ඩ් කිරන්න පුළුවන් කියලා ඒක කොබහැර කරනවා නමුත් සාරිපුත්‍ර සාංශේ සඳහන් කරලා තිනවා මිනිස්සෙක් වුණොත් කරුණා කරලා ඒකට ගිහිල්ලා බුද්ධ විදින්න නැතර කමන්නේ මෙන්න මේ හැකියාවන් ටිකක් තියෙනවා මිනිස්සයාට. ඒක තිරිසනෙකුට නෑ, යක්ෂයෙකුට නෑ, ප්‍රේතයෙකුට නෑ, භූතයෙකුට නෑ, මිත්‍යා දෘෂ්ටිකයෙකුට නෑ. සම්‍යක් දෘෂ්ටි කෙනෙකුට මේක යන්න පුළුවන්. ගිහිල්ලා මේක අද්දක ගත්තොත් ඒ මිනිසා මොලේ මට්ටම් තුනම දාන්න. මොලේ කියන අපි ඉන්නේ මනසේ. ඉහළම කෙලසිච්චම මට්ටම දානවා කාම ලෝකේ. නැත්තම් කාම ධාතු. ඒකත් ඇත්තට දැනගන්නවා කියන එක ලේසි නෑ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා බලන්න විශ්වවිද්‍යාලයක තියෙන දැනුම ඔක්කොම ලබා ගන්න බෑ ඔක්කොම තනිකරම කාම ධාතු මොකක්වත්ම නෑ කාම ධාතුව ඒකත් ඉගෙනගෙන ඉවර කරන්න බෑ ඊට පස්සේ යටට ගියාට පස්සේ ඒකේ තියෙන රූප ධාතු රූප ධාන ඒකත් කෙලවර කරන්න බෑ ඊට පස්සේ ගියාම අරූප ලෝකයක් තියෙනවා ඒකත් කෙලවර කරන්න බෑ ඒ වගේම හරියට මට්ටම් තාරා තිරන් තියෙනවා අඩු ගන්න මේ දල සැලැස්මක් දන්නවනම් ඒ මනුස්සයා මිනිස්සෙක් කියයි ඒතොර දන්නවනේ මයි ළඟ ඉඳගෙන ඉන්න මනුස්සයා මේවා දන්නේ නැහැ. හැබැයි යාට මේ හැකියාව තියෙනවා. මේ ප්‍රභවය තියෙනවා. එයාට මේ භව සම්පත්තිය දෙන තේ මනුස්සයා දන්නේ නැහැ. ඉතින් ඒකට ප්‍රශ්නයක් නැහැ. එයාටත් ඒ හා සමාන ප්‍රභවය හැකියාව තියෙනවා. එයා දන්නවනම් පාර එයාටත් යන්න පුළුවන්. මාත් දන්නේ නැතු හිටියේ දැන් දන්නවා. මට ඕන නම් කාම භවයේ ඉන්න පුළුවන්, රූප භවයේ ඉන්න පුළුවන්, අරූප භවයේ ඉන්න පුළුවන්. ආදී වශයෙන් මේ මේ දන්න ලිගෙයිගෙන් බව ආගේ දන්න එකම අල්ලන්න ඒකටම රණ්ඩු කර කර ඒකටම ඊර්ෂ්‍යා කරගෙන ඒකටම තෝතෝ වරපල කියනවට වැඩිය කවුරුවක්වත් නැති මේ නිතරක ජයක් ලබා ගන්න පුළුවන් මේ ධාතු දෙක දන්නවනම් ඒ මනුස්සයා මේ නිකන් ගමේ කතාවට කියනවා බල්ලට බැල්ලිගේ පුක ලොකු වුණාට මට ඕක ලොකු දෙයක් නෙවෙයි කියලා. බැල්ලට ඕනේ කරන්නේ බැල්ලිගේ පුක තමයි. මනුස්සයට ඕක ගණන් නැහැ. ඒකේ මනුස්සකම දන්නවනේ මේ මිනිස්සු රණ්ඩු කරාට කාමෙට. උඹ ඕකක විදාන කාපල්ලා. මේ අපිට තියෙන භාවනා කරලා යන්න පුළුවන් තරම්. මේ මනුස්සයට කාම ලෝකේ තියෙන කිසිම රණ්ඩු සරුවලක් පෙන් කරච්චලයක් නැහැ. ඉතින් ඒක කියලා දුන්නාට පස්සේ බුදුරජාණන්සේ කියලා දුන්නාට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කළා කියනවා මේ භාවනා කරන්න කෙනා දැනගන්න ඕනේ. භාවනා කරනට හිත ඔය මට්ටම් වලට යනවා. නොදැන හිටියොත් හිතන්නේ භූතෙක් ගහලයි කියලා. නොදැන හිටියොත් කියලා කියන්නේ යකාවේස වෙලයි කියලා. ඒ මොකද හේතුව උගදෙනෙක් දන්නේ මේ භාවනා කරනකොට අපිට ලැබෙන අත්දැකීම් සමහරක් කාම ධාතු විස්තර කරනවා සමහරක් අත්දැකීම් රූප ධාතු විස්තර කරනවා සමහරක් අත්දැකීම් අරූප ධාතු විස්තර කරනවා හැබැයි අපි විශ්වාස කරන්නේ අපි හිතන්නේ මේක අමාරු වැඩක් අපි මේ කාම ලෝකේ ඉන්නාට අපිට රූප ලෝකෙ ගැන දන්නෙත් නැහැ අයිතිවාසිකමකුත් නැහැ ඒක නිසා ඕක මේ භාවනා වැරදිච්ච එකක් කියලා හිතනවා. ඊට අරූප ලෝක අත්දැකීම එනකොට හිතනවා මේක නම් භූත දෝෂයක් කවුරු හරි හෝනියම් කරලා එහෙම වෙන්නේ ඇයි කියලා. ඒකට හේතුවක් තියෙනවා. ඒ මොකද අපි මේ ලංකාවේ වගේ තියෙන මේ බුද්ධ ආගමේ උගන්වන්නේ ඒ කාම ධාතුවේ ඉඳලා රූප ධාතුවන්ට අනිවාර්යයෙන්ම සමත භාවනා කරන්න ඕන අනිවාර්යයෙන්ම ධ්‍යාන තියෙන්න ඕන ඒ නිසා මේ සාමාන්‍ය විපස්සනා කරන කෙනෙකුට එතෙන්ට යන්නත් බෑ ගියොත් පාර වැරදිලා කියන අදහසක් අපි අවුරුදු 10 ගාණක් බෞද්ධ හිත්වලට දාලා තියෙනවා ඊට පස්සේ මේ අරූප ධාතුව සමතයට විතර බුද්ධියට සින්න වෙලා තියෙන අපිට කරන්න බෑ කියලා ඒ විපස්සනා කරන අයට ඒක නෑ කියලා මේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්නවා නෝ සාරිපුත්‍ර සාන්තේ මෙතන කියන්නේ මේ කාම ධාතු රූප ධාතු අරූප ධාතු ඉන්නේ සමත කටේට විතරයි ධානලාභින්ට විතරයි කියලා මම මේ දවසේ ධර්ම දේශනාව පාවිච්චි කරන්න හදන්නේ විපස්සනා කරන කෙනෙක් කොහොමද මේ කාම ධාතුවයි මේ ඊට සාපේක්ෂව මේ රූප ධාතුවයි ඊට සාපේක්ෂව මේ අරූප ධාතුවයි කියලා Tamanට ලැබෙන පැයක භාවනා අධ්‍යක්ීම් වල මේ ධාතු තුන වෙන් කරගන්න හැටි සාකච්ඡා කරන්නයි මම උත්සාහ කරන්නේ ඒ නිසා ආදුනිකයෝ මට සමහරට දොස් කියන්න ඉඩ තියෙනවා මේක සැර වැඩි කියලා. නමුත් කිසිම එකෙක් මේ සංසාරේට ආදුනික නැහැ. අපි සෑහෙන්න පරිපූර්ණව කට්ටිය. එක එක සංසාර දිහා බලනට අරුට වැඩි වැඩිමල් මෝ කියන්න බෑ. ගොඩාක් අල්ලාපු කට්ටිය නිසා හිත විවෘත කරලා අහුම්කම් දෙන්න මේ කියන දේ එකක් මූලධර්මානුකූලව ගැලපෙනවද? දෙක මට මේක අත්දැකලා තිබිලා මම ප්‍රතික්ෂේප කරලාද තියෙන්නේ නැත්නම් මේක හරි විදිහට බැලුවොත් මට මේක මට ලැබිච්ච සුභාසුන්සනයක් විදිහට බාර ගන්න පුළුවන්ද එහෙම වුණොත් මට මගේ භාවනා ජීවිතයේ ඉදිරියක් විශ්වසනීය විදිහට විශ්වාසයෙන් කරන්න පුළුවන්ද කියන එක මම එක එක්කනගේ තර්ක වලට බාර දෙනවා ඒක නිසා මම ඊයේ විස්තර කරපු මේ කාම ධාතු කියන ඇහැට රූපයක් හම්බ වෙනකොට ඇති වෙන මනාපමනාප දෙකේ ලෝකයක් තියෙනවා ඒක මේ රූප ලෝකයක්. ඒකට කියනවා රූප රූප කියලා එකට කියනවා. ඊට පස්සේ මේ කන සහ ශබ්ද සම්බන්ධ කරගෙන ශබ්ද රූපේ ශබ්ද ලෝකයක් අපි ළඟ තියෙනවා. ඊට පස්සේ මේ නාසයට ගඳ සම්බන්ධ වෙච්චාම ගන්ධ රූපයත් එක්ක වෙනම ලෝකයක් තියෙනවා. ඊගාවට දිවට රස මසවුලු කිට්ටු කරනකොට රස ලෝකය කියලා එකක් තියෙනවා. මේ කයට විවිධ සැප පහසු යාන වාහන කොට්ටමෙට්ට ඇඳ ඇතිලිය ලැබෙනකොට ඒ ලැබෙන පහස අනුව පොට්ටබ්බ රූපයක් ලෝකයක් තියෙනවා. ඉතින් අපි මේකේ තමයි මුළු කාම ලෝකෙම ගත කරන්නේ රූපෙන්, සද්දෙන්, ගඳෙන්, රසෙන්, පහසෙන්. එහෙම නැත්නම් අපිට ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන්. ඉතින් අපි මේක දිහා පොඩ්ඩක් බලාන හිටියොත් මොන මොන හේතු නිසා ඇහි තියෙන හිත ඇහිම තියනවද නැත්නම් සද්දට පයින්නවද රූපෙට ගන්ධට පයින්නවද රසට පයින්නවද කියලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ දෙන්නේ ඒ හිත පණින්නේ පිස්සුවැඳිච්ච රිලෙවෙක් වාගේ කිසිසේත්ම මූලික චර්යාවක් නැහැ න්‍යායපත්‍යක් නැහැ මේ ඇහි හිටපු හිතක පාරට සද්දට පයින්න නැත්නම් ඇහිම ඉන්නවා මෙන්න මේ දිහා බලනකොට පේනවා මේ පහක් ඉඳුරන්සා පහක් බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ රස කියලා තියෙන එකේ අපි එකම කෙනෙකුටවත් න්‍යාය පත්‍රයක් නැහැ. කාටවත් කියන්න බෑ මගේ හිත මෙහෙම තිබියේවා කියලා. කිව්වට අහන්නේ නැහැ. ඒ නිසා සක්විති රජකම හම්බෙලා ලෝකේ පාලනයට හම්බුණත් උගේ හිත නන්නත්තර හිතක් තියෙන. එහෙම නැත්නම් අපි හිතමු වාලෙක් ඉන්නවයි කියලා දාසකම් කරන. ඒ වාලටත් තියෙන්නේ ඒ හිතමයි ඌ කියන දේ අහන්නේ මේක පිළිගන්න අපි ලෑස්ති නැහැ මේ නිසා අපි මට ඕනේ නම් මට රූප බලන්න පුළුවන් මට ඕන නම් මට සද්ද අහන්න පුළුවන් මට ඕන නම් ගඳ රස බලන්න පුළුවන් කියලා තමයි අපි මේ සඳුදා උඩේ අමුඩ ගහගත්තාම සිකුරාද හැන්ද වෙනකන් අමුඩේ ලියන්න නැතුව හම්බ කරනවා. මොනවාද හම්බ කරන්නේ? රූප, සද්ද, ගන්ධ, රස, පහස. හොඳටම හම්බ කරන එකෙක් ළඟට ගිහිල්ලා බලන්න හම්බ කරපොදී බුද්ධ විඳින්න උට වෙලාවක් නැහැ. ගොඩාක් සල්ලි තියෙන සල්ලි වීදම් කරන්න වෙලාවක් නැහැ. හැබැයි හම්බ කිරිල්ලන්ත කරන්නේත් නැහැ. මේ නිසා මේක දිහා බැලුවොත් ඒ මිනිහයි එදා වේලා හම්බ කරගන්න බැරි මිනිහගේ හිතේ මේ චාරයක් නැති ගතිය මේ කාම ලෝකයේ චපල ගතිය කියලා මේකට කියන්නේ. එකින් එකට එකින් එකට පයින් ගතිය විතරං විසිතුරු දෙයක් බුදුරජාන්ස් කියන ලෝකෙම නැහැ කියලා. මේ හිත තනම් විසිතුරු දෙයක් ඇත්තේ නැහැ. මොකද කිසිම කෙනෙකුගේ නීතියකට අහන්නේ නැහැ. එයා පයින් හැටි. ඉතින් මෙතන ඉන්න කට්ටිය ওই සත්‍යකයත් ඒ කාලේ එහෙම හිතලා තියෙනවා. හිතන්න ඉඩ තියෙනවා නෑ නෑ මගේ හිතනම් මට ඕන දේ කරන්න පුළුවන්. මට ඕන නම් මියුසික් කරන්න පුළුවන්. මට ඕන නම් මේ මෙඩිකල් සයන්ස් කරන්න පුළුවන්. මට ඕන නම් ඉන්ජිනේරින් සයන්ස් කරන්න පුළුවන් කියලා අපිට පේනවා choice එකක් තියෙනවා වගේ. මට ඕන දේ කරන්න පුළුවන් කියලා. ඒ නිසා අපි නෝ ඔක්කොටම බැරි වුණාට මට නම් මට ඕන විදිහට හිත තියාගෙන පුළුවන් කියලා හිතන කට්ටියක් ඉන්නවා. බුදුරජාණන්සේ ඉන්න කාලේ සත්‍යකය කියලා දෙනවා මේ සමන බවත් ගෞතමයට වැරදිලා මට ඕන නම් මගේ රූපේ මට විදිහට මම හදනවා. මට ඕන විදිහට තමයි තියෙන්නේ. කවුරුත් කියන්න බෑ කියලා. කව කාට ඕන විදිහට තියෙන්නේ. මට ඕන විදිහට තමයි තියෙන රූපේ. වේදනා මට ඕන සැප තමයි මම විඳින්නේ. සංඥා මට ඕනේ අඳුනා ගැනීම තමයි මම කරන්නේ. සංස්කාර මට ඕන නිර්මාණ තමයි මම කරන්නේ. මගේ හිත මට ඕන විදිහට තියෙන්නේ කියලා බුදුරජාණන්සේට වාදයට ගියා. ගියේ 500ක් ගෝල පිරිසත් එක්ක. ඉතින් බුදුරජාණන් වහන්සේට මෙයා කිව්වා ඔබ වහන්සේ දේශනා කරනවලු මේ රූපේ ආත්මයක් නැහැ වේදනාවක් නැහැ. එහෙම වෙන්නේ කොහොමද? දැන් උදේ ඉඳලා හැන්ද යනකම් මම මගේ රූපේ හසුර ගන්නවා. මට ඕන විදිහට මම වේදනාව විඳිනවානේ. කියලා මෙයා බොහෝම උජාරුවට තමගේ ගෝල බාලෙක් කතා කරන ගමන් බුදුරජාණන් වහන්සේ කිව්වා අහනවා අන්තිමට සාටකේ කඩන්නේ උගේ මූණ කැතයිලු. උඹට පුළුවන් ද මූණ හදාගන්න කියලා. උඹට උඹ කැමතිද ওই මූණට නෑ ඒක කැවුම මූණක් තියෙන. උඹට පුළුවන් ඕක හදාගන්න. ඒකට ඔළුව පාත් කෙරුවල බෙල්ල කඩා වැටිලා ආයෙ කතා කරන්න දෙයක් නෑ. මේ ඉන්නේ එක්කෙනෙක්වත් Tamange රූපෙට කැමති නෑ. මේ හැම කෙනාම ඊට වැඩි ලස්සන කරන්න කැමති. ඒකයි මේ රූපලාවන්‍ය බිස්නස් එක අද ලෝකේ මානවයා නොමග අරින ප්‍රධාන පාරවල් හයෙන් එකක්. රූපලාවන්‍ය. මොකද එක එක්කත් කැමති නැහැ තමන්ගේ රූපෙට. ඒක ලස්සන කරන්න හදන එක එක්කත් සන්තෝෂයෙන් මැරිලත් නැහැ. මැරිලා මිනිහත් සරසනවා. මිනිහත් සරසනවා මොකද ඉන්න කට්ටියට සෞතුයි. ඔන්න ලෝකේ හැටි. ඒකෙන් පේන්න තියෙනවා එක එක්කත් රූපෙට සතුටු නැහැ. දඟලපු එකෙකුටවත් හම්බ වෙලත් නැහැ. ওই මයිකල් ජැක්සන් මැරෙන වෙලාවේ මම ඇමරිකාවේ හිටියේ. ඒ යකා විතර පිස්සු නඩපු හොඳ දක්ෂයා. ස්ටේජ් එකට ගියාම පොළොවේ ගහ බඹර වර්ගේ වගේ කැරකෙනවා. බලනකොට ඉපදලා තියෙන කල්ලෙක් විදිහට මැරෙනකොට සුද්දෙක් විදිහට මැරෙනවා. එක කුරුලෑවක් ආවොත් එක කුරුලෑවක් ආවොත් ඕනෙම රටක ඉඳලා දොස්තරරු පස් දිනක් ගෙන්නනවලු මොකද හැමේ පුංචි ලෙඩක්වත් ආවොත් මිනිහට තරන්න බෑ. ඒක මිනිස්සේ දවසකට රූපේ ගැන වියදම් කරන ප්‍රදේශේ ගත්තොත් ඔය ප්‍රධාන නිලියක් ප්‍රධාන නළුවෙක් දේශපාලනඥයෙක් කොච්චර වියදම් කරනද කියලා බලන්න ඉතින් ඒගොල්ලන්ට පුළුවන් නම් ඌට උගේ මූණ හදාගත්ත හැකියි. හදන්න බෑ. අපි කියන්නේ නම් මට ඕන විදිහට මමට ඇඳුම් අදිනවා මට ඕන විදිහට රූපලාවන්‍ය කරනකට එක එකක් සතුට වෙලා නැහැ. ඉතින් සත්‍යකයා වගේ අපිට කවදා හරි තේරුනොත් ඇත්තට හිටපන් උක හදන්න ගියට හරියන්නේ නැහැ කියවට මොකෙක්වත් අතාරින්නේ නැහැ. අද හාමුදුරු කී දෙනේ ටෙලිවිෂන් එකේ බණ කියන්නේ ඉස්සලා මේ මේ රූපලාවන්‍ය කරනවා කියලා දීතානි. ටීවී එකට යන්නේ ඉස්සලා පන්සල් වලම තියෙනවා වෙනම ස්ටුඩියෝ එකක් ගිහිල්ලා හරි ගස්සලා තමයි බණ ටික කියන්නේ. ඉතින් ගෑනු ගැන කුමන කතාවද? හාමුදුරුවොත් එහෙමයි. ඉතින් ඒක එකෙන් පේන්න තියෙන එක එක සතුටු නැහනේ. ඉතින් මේ සටන අහලා බලන්න අත්ත අම්මා ඉන්නවා අම්මෙන් අහන්න. අත්තම්ම ඉන්නවා අත්තම්ම අහන්න. කිත්තම්ම කිරි කිත්තම්ම දත්තම්ම පනත්තම්ම කිරි කැමුත්තම්ම ඉන්නවනම් අහලා බලන්න එක එක සතුටෙන් මැරෙනවා. ඒ බංකොලොත් ගේම් එකනේ අපිත් කෙලින්නේ. ඒ ඒ බංකොලොත් භාවයේ තියෙන බුදුරන්සේ කියන කාටවත් ඒක හම්බ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ කාම ලෝකේ කරන එක බලන්න. ඒක නොකර ඉන්න එපා. හැබැයි ඉතින් දැනගන්න මේ සල්ලි දාන්නේ බංකොලොත් බිස්නස් එකට කියලා. අඩිය තියන්නේ එරෙන මඩක කියලා. ඒක දැනගත්තයි කියලා අපි මේ ලෝකයට අභියෝග කරන්නේත් නැහැ. මොකද සර්වචන්නාංශේ කියනවා සාරිපුත්‍ර සාංශ කියන මේ කාම ධාතු කියන එක දැනගනි. මේකට මේ ඉපදිලා මේකෙම මැරෙනවා නම් මං ඊ කිය විදිහට මුර්ගෙක්. ඒ වෙනුවට මේ මිනිස්සාට තියෙන වෙන සංදිස්ථානයක් වෙන අම්බලමක් ඒ තමයි මේ කාම ලෝකයෙන් පරිවේෂණ මට්ටමකට පොඩ්ඩක් අයින් වෙලා අපි කියන මේ ගීගී අතහැරීම කරලා අබිනිෂ්ක්‍මණය කරලා රූප ධර්මයකට හිත දාලා බලන්න. කායानुපසනාව කියන්නේ ඒකයි. රූප ධර්මයේ හිත දැම්මට අර කාම ලෝකයේ අසන්තෘප්ත හිත කවදාකවත් ඉන්න කැමති නැහැ රූපේ. මොකද ඒක ඒකාකාරයි. එකම දෙයමනේ දකින්න කාම ලෝකය කියන්නේ තට්ටු මාරු. ඒකෙන් ඒකට පැන යනවා. ඒකට කියනවා කාම ගුණ කියන වචනේ. ඒ කාම ගුණේ අවුරුදු ගාන කල්ප ගාන බුද්ධාන්තර ගාන කැසිරිච්ච හිත මේ මේක හිටපන් කියලා කිව්වට පිස්සු ඇවිච්ච වඳුරෙකුට ඉංජු ඉංජු කිව්වට එන්නේ ඌට එන්න බෑ අපි ඒක දැනගෙන උත්සාහ කරනකොට අපි හිතමු අපිට මේ මම මේ හිත සද්ද වලට යනවා වේදනාවට යනවා හිතවිලි වලට යනවා ඒ වුණත් පුළු පුළුවන් වෙලාවේ මම මෙතන ඉඳගෙනයි ඇවිදිමින් නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි කියන හිත ගන්න උත්සාහ කරන්න. අද අපිට ප්‍රකාශන දෙක තුනක් ලැබුණා. මම හිතන්නේ හෙට අන්ද වෙනකොට තව වැඩි වෙයි. එහෙම හිත පිට ගියාට නැවත මේ කයට නැවත මේ අපි පත් කරන ලද මේ රූපෙට එහෙම නැත්නම් අපේ මේ අඩේට මේ වාංගුවට හිත නැවත ගන්න පුළුවන් ගතියක් තියෙනවා. මේක වැඩි වෙනවද අඩු වෙනවද කියලා බලන්න. භාවනා කරනකොට කරනකොට හිත පිට යන්නේ ගැන කතා කරන්න යන්න එපා. ඒක අහලා වැඩක් නැහැ. ඒක ඒ හැටිමයි. නමුත් මේ නැවත නැවතත් මම ඉන්න ඉරියව්වට නැත්නම් ඉන්න ඉරියව්වේ තියෙන ආස්වාද ප්‍රසආසයට එහෙම නැත්නම් මේ පිම්බි මැකිමට හිත වැඩිපුර එනවද පිට ගියාට ගන්න ගතිය වැඩි වෙනවද ආවට පස්සේ ඉන්න ගතිය වැඩි වෙනවද කියලා බැලුවොත් තමයි තේරුම් ගන්න පුළුවන් භාවනා දියුණු වෙනවද නැද්ද කියලා. නැවත නැවත ගන්න පුළුවන් ගතිය වැඩි වෙනවනම් ගත්තට පස්සේ ඒකත් එක්ක ආද වෙලා ඉන්න ගතිය වැඩි වෙනවනම් පැහැදිලිවම හිත ක්‍රමයෙන් දැන් රූප කර්මස්ථානේ අඳුර ගන්න හදා. හිත ඉන්නේ නැති වෙලාවේදී අපි කියනවා අතීත අනාගතේ ඉන්නවා. අතන මෙතන ඉන්නවා. අරය මෙයා ගැන හිතන එක ප්‍රශ්නයක් නෑ. ඒක අපරාධයක්වත් පවක්වත් නෙවෙයි. ඒකනේ අපි ඔච්චර කල් හිටියේ. දැන් උත්සාහ කරනවා මේ මම දැන් මෙතන නැත්නම් මේ කයේ ඉන්න. එහෙනම් පුළු පුළුවන් වෙලාවේ ආස්වාස් ප්‍රසවාසයේ ඉන්න. පුළු පුළුවන් වෙලාවේ පිම්බි මැකිලිමිට සක්මන් කරනවා වම දකුණේ ඉන්න. මෙන්න මේක ටික ටික වැඩි වෙනවා නම් ආදුනිකයෙකුට මේක ටිකක් අරුමයක් වෙන්න පුළුවන්. මොකද පරණ කෙනෙක් දන්නවා ටික කාලයක් ගියාම ආ මම දැන් ඉන්නේ ආස්වාද ප්‍රසවාසී. දැන් මම දැන් ඉන්නේ මේතන ඉඳගෙන මට තව විනාඩි 10ක් 15ක් යනකම් නැත්නම් විනාඩි 5ක් 6ක් යනකම් මේකේ ඉන්න පුළුවන් වෙයි කියලා පුංචි විශ්වාසයක් එනවා. අපි කියනවා මූණට මූණ දාලා හිටිනවා. අරමුණට මූණට මූණ දාලා හිටිනවා. මෙන්න මේක එනකොට ඒ යෝගාවචරයා ඒ පනවන ලද අරමුණෙහි නිමිත්තෙහි වාංගුවේහි ඒ විදිහට හිත වැඩිපුර වෙලා ඉන්න වෙලාවේදී හිතයි මේ නන්නත්තර වෙච්චි පිස්සු අඳුරු හිතයි දෙක ගලපා බලන්න පුළුවන් තරමට මේක පොඩ්ඩක් 105ට වැඩිය ප්‍රතිශතය වැඩි උනායි කියලා හිතන්න. එතකොට යාට තේරෙන පටන් ගන්නවා මේ එකම අරමුණේ ඉන්නකොට කය වේවා ආස්වාස් ප්‍රසවාසයේ වේවා වම දකුණ වේවා ඒකේ මේ රාග ద్వේෂ මෝහ කියන තුනේ ලකුණු නැහැ. පිට යන හැම වෙලාවෙම යන්නේ එක්ක රාගෙට එක්ක ද්වේෂෙට එක්ක මෝහෙට. මේකම සමානලාට කියනවා තණ්හා මාන දිට්ටි වශයෙන් තෘෂ්ණාව නිසායි මේ හිත වර්තමානයේ ඉන්නේ නැත්තේ. මාන්නේ නිසායි මේ හිත වර්තමානයේ ඉන්නේ නැත්තේ. දෘෂ්ටි නිසා. ඉතින් ඒක අපිට වළක්වන්න බෑ. ඒක බරපතල බැහැියක්. අපේ හිත හැදිලාම තියෙන තණ්හා මාන දිට්ටි දිගේ. එයා දුවන හරියක් දුවන්නේ රාග ద్వේෂ මොහ දිගේ නමුත් දැන් මේක නැතුව ඉන්න තැනක් පෙන්ලා දීලා තියෙනවා මේ කය මේ රූපේ මේ ආස්වාස් ප්‍රසවාස මේ පිම්බි මේකනේ මේ වම දකුණ මේක වැඩි වේගන වැඩි වේගන යනකොට යම් ප්‍රමාණයකට පේනවා දැන් මේකේ හිත ඉන්නේ නැහැ කියන්නේ මේකේ රාගේ නැහැ කියලා මෙතෙන්ද හිත ගත්තට මේකේ හිත බඳින්නේ නැත්තේ මොකද මෙතන රාගේ නැහැ ඒ කියන්නේ අපි බුදුරජාණන් වහන්සේ කියන විදිහට සංසාරේ බැම්ම රාගේ නම් තෘෂ්ණාව නම් මම දැන් මෙතන කියන එකේ තෘෂ්ණාව නැති නිසායි හිත එතන ඉන්න කැමති නැත්තේ. මේකම භාවනාවේදී වුණා. මෙන්න මේක අඳුනගන්න යම් කෙනෙකුට මොන උපක්‍රමයක් කරන්න පුළුවන් වේද කියන එක එහෙම නැත්නම් කොහොමද මේක වටහලා දෙන්නේ කියන එක හරිම අමාරුයි මොකද භාවනා කරන ඕනම කෙනෙක් දන්නවා එපා වීම ඇති වෙනවා යම් වෙලාවක භාවනාවට හිත ගියා නම් අරමුණට හේතු කියන්නේ එපා වීම ඇති වෙනවා. මේ එපා වීම තෘෂ්ණාවගේ අභාවයේ බව දැනගන්න. ආශා කරන ගතියේ, ලොල් ගතියේ, තෘෂ්ණාවේ, ඡන්දේ අභාවයේ බව දැනගෙන මේක භාවනාවේ දියුණුවක් කියලා හිතාගන්න එයාට රූප ලෝකයේ පිළිබඳ පුංචි හැඟීමක් තියෙන්න වෙනවා. ඒ වගේම මගේ හිත මෙතන ඉඳද්දිම පිට තැනකට අරමුණට ගියයි කියලා හිතන්න. පිට අරමුණට ගිය ගමන් දැන් අපිට මෙහෙම භාවනා කරන සද්දයක් ආවම සද්දේට ද්වේෂ අනිවාර්යයෙන්ම ඇති වෙනවනේ. භාවිත මනසක නම් ඉති අත්‍යවශ්‍ය නැහැ. දේශයද නම් සාමාන්‍ය හිතනවා නී මෙතෙන්ට ආව භාවනා කරන්යන් කියලා මෙතන කම්මලක් වගේ නිතරම සද්දේ මල්ල කරදරේ කියලා එන එන සද්දේට වෛර කරනවානේ. අරමුණට හිත ගත්තකම් ඒ ද්වේෂය නැහැනේ. අරමුණට හිත ගන්න බැරි වෙන නිසා තමයි ද්වේෂය තියෙන්නේ. ඒ නිසා අරමුණේ වැඩි වේලාවක් ඉන්නකොට ද්වේෂය නැහැ. ওই රාග ద్వේෂ දෙක නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? හිතට නිින්දට වැටෙනවා. ඒක නිසා මේ භාවනාව හරියාගෙන එනකොට මේ ඒකාකාරීකම, කම්මැලිකම, නීරසකම නිින්ද එනවයි කියලා කියන්නේ අපි කුප්පන අවුස්සන ස්පන්දනය කරන, චංචල කරන, ප්‍රපංචනය කරන බාහිර කරදර නැහැ. කෙලස් නැහැ. නමුත් යෝගාවචරයට වෙන්නේ අයියෝ හරීම පාළුයි හරීම කම්මැලි හරීම තියාරුයි හරීම සැකයි හරීම අනතුරුදායකයි අනිෂ්ත්‍යදායකයි කියලා මේ වර්තමාන මොහොත තේරෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය ඒකට අනුග්‍රහ කරන්න දන්නේ නැහැ. යෝගාවචරයක වාර්තා කරන්න දන්නේ නැහැ. යෝගාවචරයක නැවත නැවත උපයන්න දන්නේ නැහැ. මොකද උපයවුවත් හම්බ වෙන්නේ ඒකාකාරීකමනේ. නීරසකමනේ. ඉතින් කවදා හරි අපි හිතන්න මේ යෝගාචර කමටහන් සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කළා මම ආස්වාසි විලාදී ආස්වාසි කියලා මෙනෙහි කරා. එතකොට මට ආස්වාසි ඔන්න සීතල ගතිය වැටහුණා. ප්‍රස්වාසය කරනකොට මට හුස්ම ධාරාව දාස් පුඩේ වදිනා තේින උණුසුමට වැටුණා. මට මේ විදිහට ආස්වාද ප්‍රස්වාසී වාර මෙච්චරක් තප්පර මෙච්චරක් විනාඩි ගාණක් ඉන්න පුළුවන් වුණා. මෙහෙම ඉන්නකොට මට මේ නීරසකම් ඒකාකාරීකම නිදිමත ගතිය එන්න පටන් ගත්තා. දැන් මම මොකද කරන්න ඕන? ඉතින් උපදේශයක් වශයෙන් කියනවා දැන් මේ රූපේ ආස්වාද ප්‍රසවාසයේ හිත හොඳට බැඳලා මුණට මුණ දාලා ඉන්නකොට හිත යම් මට්ටමකට දියුණු වුණාට පස්සේ නාම ධර්ම මතුවෙන්න පටන් ගන්නවා මන ආපමනාප නිදිමත ගති උනන්දු ගති මතුවෙන්න පටන් ගන්නවා ඒ නිසා මේ රූප කර්මස්ථානයේ හිත පදිංචි වෙනකොට මුල් බහන්න පටන් ගන්නකොටම හිතේ විවිධ ආකල්ප මති මතාන්තර රුචි අරුචි උනන්දු කම්මැලි ගති මතුවෙනවා මේක භාවනාවේ අතුරු බලයක් යෝගාවචරය මේව ගැන හොඳට දැනගෙන ගියොත් එයාට කියන්න පුළුවන් මේ රුචිය පහළ වුණා ඒක රුචිය අරුචිය පහළ වුණා ඒක අරුචිය එච්චරයි මේ අරුචිය හොඳ නෑ රුචිය හොඳයි කතාව ඕනේ නෑ උනන්දුව පහළ වුණා කම්මැලිකම පහළ උනන්දුව හොඳයි කම්මැලිකම හොඳ නෑ කියන කතාවක් නේද මේ දෙක හරියට ආස්වාද ප්‍රසවාස දෙක වගේ වාර්තා කරන්න පුළුවන් මට්ටමට ආවනම් ඒ යෝගාවචරය මේ රූප ලෝකේ රූප කර්මස්ථානේ සෑහෙන දක්ෂකමක් ඇති වෙච්ච කෙනෙක්. එයා වාර්තා කරන්නේ ඇති වෙච්ච දේ මිසක් මතිමතාන්තර නෙවෙයි. තීරුම් බේරුම් නෙවෙයි. හරි වැරදි බැලිලක් නැහැ. ආන්නේ විදිහට වාර්තා කරන්න වුණොත් එයාට වැටෙන ලැබෙන ලාභේ තමයි අර මොනේ වැඩි වේලාවක් ඉන්න අතර අරමුණේ විස්තර අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංක ඔක්කොම වැඩි වැඩියෙන් පේන්න පටන් ගන්නවා. මේ මේ වෙලාවේ මේ ඔක්කොම උකහා ගන්න පුළුවන් නම් අවුල ගන්න පුළුවන් නම් වார்த்தාවට ඇතුළු කරන්න පුළුවන් නම් ඊ යෝගාවචර තේරෙයි. ඒ ආකාරයෙන් මේ අරමුණ බලාගෙනකොට සද්ද තිබුණට ඇහෙන්නේ නැහැ. ඇඟෙන් කරදරාවට දැනෙන්නේ නැහැ. හිතවිලියට හිතන්න වෙලාවක් නැහැ. දැන් අර අරමුණේ নিমগ্ন වෙලා දැන් හිතේ පොඩ්ඩක් කිඳා බහැලා. අරමුණේ කිඳා බහැලා. මෙන්න මේ වෙලාවේදී යෝගාවචරය මේක භාවනාවේ දියුණුවක්. දැන් මේ කාම ධාතුවෙන් මම තමු ගන්න අතර රූප ධාතුවට යන්න සමාජික ඉල්ලුම් පත්‍ර දාලා දැන් මෙන්න මේකට අනුග්‍රහ කරන්න ඉගෙන ගත්තොත් එයාට තේරෙයි. දන්න කෙනෙකුට ඒකට අනුග්‍රහ කරන්න පුළුවන්. මේ අලකොල මීනකොල දන්නේ නැතුව මේ දෙක දන්නේ නැතුව බහන්ට අනුග්‍රහ කරන්න බෑ. මේ විදිහට අනුග්‍රහ කරන හිටියොත් එයාට තේරෙයි අරමුණේ අපි කියන මේ කයේ ධෛර්යයවේ දැන් තමන් ඉදිරියෙන් තියාගත්ත අරමුණේ වැඩි වේලාවක් ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අරමුණේ පැතිකඩ ස්වභාව ලක්ෂණ, තාඨහං, ආකාර, ව්‍යංජන අනු ව්‍යංජන අංග ප්‍රත්‍යංග කියන්න පුළුවන් ගතිය වැඩි වෙනවා මේකට හේතුව බුරුම ස්වාමීන් වහන්සේ කියන ඇයි මේ පේන්නේ දැන් බලන්න දන්නවා යා. මොකද්ද බලන්න ඕන කියලා දන්නා. ඉස්සර දන්නේ නැහැ. ඉස්සර මොකද්ද බලන්න ඕනේ මොකද්ද පේන්නේ දන්නේ ඔක්කොම අනා ගන්නවා. දැන් දන්නවා මම බලන්නේ රූප ලෝකෙට මේ කාමය වස්තු කාමය කාම ගුණ අයින් කරන්න නම් ඒ හිත කාම ගුණත් එක්ක රණ්ඩු කරලා බෑ පලයන් පලයන් කිව්වට හරියන්නේ නැහැ රූප ලෝකෙන් පුරවන්න. ඒ අරමුණත් එක්ක ගත කරන චිත්තක්ෂණ ගාන වැඩි කරන්න. ඒක වැඩි කරන්න වැඩි කරන්න ඒහා සමාන ප්‍රමාණයක් කාම ලෝකයේ අයින් වෙනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ එනකොට කියනවා ඔය ගවරවල කියලා එකක් තියෙනවා මේ හරක් ගාලවල වල ඒ හරකගේ මූත්‍රා ටිකයි හේදෙන කොම ටික ඔක්කොම එක වලකට එකතු වෙන ඔක පණු රිටි. මේ කුණු වෙලා ඔක තියෙන්නේ. ගවරවල දැකලා නැත්නම් මුස්ලිම් කඩයක් පිටිපස්සට යන්න ඒකත් ඒ වගේ තමයි. අපි ඔය කන හෝටල් වල පිටිපස්සෙත් ගවරවල තමයි තියෙන්නේ. ඒක කවදාකවත් නෑ පුදුමාකාර ගන්ධස්තරයක් ඔය ඉස්සර ලස්සන සුවඳ ගහලා තිබුණට තෙල් රස කෑම පිටිපස්සේ ගවරවල තියෙනවා. ඉතින් ලොකු සාංශ කියනවා එහෙම ගවරවලක් තියෙනවා නම් ඔකට බොණ්ඩ පුළුවන් වතුර ටැප්පයක් අරලා තියන්නේ කියලා කියනවා. එතකොට හොඳ වතුර වැටෙන්න වැටෙන්න වැටෙන්න වෙනතර ගවරවලේ තියෙන කුණු වතුර අයින් වෙනවනේ. එතකොට මේ වැටෙන ප්‍රමාණය ප්‍රමාණයට කුණු වතුර අයින් වෙන ශීඝ්‍රතාවය මුලින් මුලින් වැඩි. පහු වෙනකොට හොඳ වතුරයි කුණු වතුරයි දෙකම අයින් වෙලා අයින් වෙලා හිතන්න කියනවා කොයි වෙලාවක හරි සම්පූර්ණ මේක බොන වතුර මට්ටමකටපත් වෙන්න කොච්චර කල්යයිද ඒ වගේ තමයි අපි මේ රූප ධාතුව රූප කර්මස්ථානේ ඉරියව්ව තමයි වම දකුණ එහෙම නැත්නම් ආශ්‍රව ප්‍රසවාසයෙන් මේ හිත වැඩි කරන්න වැඩි කරන්න පුරවන්න පුරවන්න අර කාම ලෝකයෙන් ඉවත් වෙන බව අපිට තේරෙන්නේ නැහැ හැබැයි සිද්ධ වෙන්නේ ඒක තමයි මොකද අපිට තිබුණේ මේකල් කාමෙන් පිරිච්ච හිතක් කාම ගුණයෙන් පිරිච්ච වස්තු කාමයෙන් ක්ලේශ කාමයෙන් පිරිච්ච හිතක් දැන් රූපේ මෙතන ගෙනත් දානකොට මේ කම්මැලි රූපේ මේ ඒකාකාර රූපේ මේ නොදකින් කියන රූපේ මෙච්චර විස්මිත වැඩක් කරන බව මෙච්චර ප්‍රතිස්ථාපනයක් කරන බව යෝගාචරය දන්නේ ඒකයි සාරිපුත්තු සාංශ කියන්නේ ඔබ දැනගෙන ඵලයන් භාවනා කරනකොට මේ කාම ධාතුවට සාපේක්ෂව රූප ධාතු කියලා එකක් තියෙනවා උඹේ අරමුණ නැත්නම් මේ ඉරියව්ව ඇසුර වැඩි වෙන්න පටන් ගන්නවා ඒකට ඉරියව්වේ වග විස්තර විභාග කියන්න පුළුවන් ගතිය වැඩි වෙනවා. ඉතින් මේක තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. හරිම අමාරුයි මේ මේ ගනුදෙනු හරිම අමාරුයි. මොකද යෝගාවචරය බලාපොරොත්තු වෙන වෙන මොකද්ද කර්මස්ථානාචාරය කියන්නේ මේ කාම ලෝකයේ තිබිච්ච හිත රූප ලෝකයට බැඳීමට රූප කර්මස්ථානේ නැත්තම් කායानुපස්සනාවේ පුළුවන් තරම් සාදර වෙන්න. පුළුවන් තරම් තොරතුරු කහ ගන්න. පුළුවන් තරම් සමීපව බලන්න. පුළුවන් තරම් එක දිගට බලන්න. බලන්න බලන්න බලන්න බලන්න මේ කිල්ලෝරක් නැති සංසාරේ පුරාවට අරගෙන ආපු මෝහ පටල කෙලස් තොග පිටින් අයින් වෙන්න පටන් ගන්නවා. යෝගාවචරය කොච්චර චිත්තක්ෂණ ගානක් අරමුණේ හිත පිහිටවනවද? ඉරියව්වේ හිත පිහිටවනවද? කර්මස්ථානයේ හිත පිහිටවනවද? Tamanට තේරණ එක දසම ස්ථානකින් හරි වැඩෙනවා. අබමල් රේණුවක තරමින් හරි වැඩෙනවා. මේක මතක තියාගන්න සංසාරයක් පුරා තිබිච්ච මේ කාම ධාතුව දැන් රූප ධාතුවකින් ප්‍රතිස්ථාපන වෙන්න පටන් ගන්නවා. මේක තමයි බුදුරජාන් වහන්සේගේ තියෙන පුරුෂ ධම්මසාර්ථී ගුණය. බුදුහාමුදුර අපේ පෞරුෂත්වය වෙනස් කරනවා. බුදුහාමුදුර අවුරුදු 2600 කට ඉස්සෙල්ලා ඇති කරපු ධර්මයෙන් අපේ ජීවිතේට රුචි අරුචිකම් වලට පෞරුෂත්වයට අත තියලා අර කෙලෙස් හොදනවා. ඒ නිසා අපි බැගෑ වෙන්න ඕනේ. නවකෙක් වෙන්න ඕනේ අහිංසක වෙන්න ඕනේ පුළුවන් තරම් රණ්ඩු කරන්න එපා කෙලස් එක. එන් කිසිසේත්ම ඔගතියක් වෙන්නේ ඒ වෙනුවට නික්ලේශී දේ මේක පුරවන්න. ඒක බුරුම ස්වාමීන් වහන්සේ කියන අපේ ලොකු සංසාර ගෞරව වලට වතුර ටැප්පක් හැරියා වගේ කියනවා කටපුංචි බෝතලයක් අරගන්න ඕඩි කොලම් බෝතලයක් හරි සෙන්ට් බෝතලයක් හරි ඕකේ ඇතුලේ තියෙන වාතය අයින් කරන්න ඕනේ නම් කෙනෙකුට ඕක දියරලකට දිය දියබීල් එකට ඇල්ලුවට යන්නේ නැහැ. මොකද කටපුංචි පොතේට වතුර යන්නේ නැහැ ඇතුළට. වතුර යොබන්න කටපුංචි පොතේට වතුර යන්නේ අපිට කරන්න වෙන්නේ පාන්තිරයක් දාලා නැත්නම් පොල් කෙන්දක් දාලා පොල් කෙන්ද දිගේ වතුර කඳුල කඳුල පළලට බසන්න. ඔබ කටපුංචි නිසා වැක්කිරුවට යන්නේ. ඉතින් ඒ බහින බහින වතුර කඳුලට සාපේක්ෂව වාතය ප්‍රතිස්ථාපන වෙනවනේ. ඒක නිසා යෝගාවචරයට ටැප් එක ළඟට ගිහලා ඇල්ලුවට හරියන්නේ නැහැ. වතුර බාදරයක එව්වට හරියන්නේ නැහැ. යා හිමීට කටපුංචි පොදයට කෙන්දක් දාලා කෙන්ද දිගේ වතුර මෝදු වෙන්න අරින්න ඕන. අන්න ඒ වගේ තමයි අපි මේ කාම ලෝකයේ 100ක් තිබිච්ච හිත ක්‍රමයෙන් රූප කර්මස්ථානේ ක්‍රමයෙන් කායනුපස්සනාව ක්‍රමයෙන් ආනාපානේ අඳුන්ලා දෙනවයි කියන එක හයියෙන් හත්තියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඥාන සම්ප්‍රයුක්තව කරන්න ඕන. පටන් ගන්නකොට බලාපොරොත්තු සුන් කරන සුළුයි. නමුත් යෝගාවචරයා දැන් මේ වගේ නිවාසික වැඩමුළුවක් ගත්තොත් අවංකව වැඩ කරනවා නම් ස්ත්‍රී වේවා පුරුෂ වේවා බාල වේවා මහලු වේවා උගත් වේවා නුගත් වේවා අවංකව කරන දවසෙන් දෙකෙන් තුනේ මේ ශිල්පය ඉගෙන ගන්න. කොහොමද මේ කයත් එක්ක යාළු වෙන්නේ? ඉන්න ඉරියව්වත් එක්ක කොහේ හිත පිට ගියත් කයට හිත ගන්නෙ කොහොමද? ආනපන හිත ගන්නෙ කොහොමද? ඒක කළ පුරුද්දෙන් මිස දාන දීලා ලැබෙන පිණින් කරන්න බෑ. තිල් රැකලා වළන ගිනේ කරන්න බෑ. වෙන මොන බිනක් කෙරුවක්වත් මේකට අදාළ නැහැ. අනියමෙන් බලපානවා ඇති. අදාළ වෙන්නේ මේකම කරලා බලන්න. කරනකොට හිතන්න දවසක මට විනාඩි 15ක් 20ක් මේ අරමුණේ හිත තියාගෙන පුළුවන් වුණා. මට ඒක ඒක වග වෙන්න පුළුවන් උනායි කියලා. ප්‍රකාශ කරන්න පුළුවන් තරමට අරමුණේ හිත තියාගෙන පුළුවන් වුණා නම් එයාට කීත හැකි යෝගාවචරයට ඒ අරමුණේ එක දිගට හිත පවත්වන තාක් මේ හිතේ කාම ඡන්දය, ඒ කියන්නේ කාම රාගය හෝ වස්තුකාම ක්ලේශ කාම නෙවෙයි. කාම ඡන්දේවත් නැහැ. ව්‍යාපාදෙත් නැහැ. තීන මිද්දකින් නිදිමතත් නැහැ. උද්දච්ච කුක්කුච්ච කියන අතීතයට දුවලා පශ්චාත්තාපීම තා අනාගතයට දුවලා කලබල වෙන ගතියක් නැහැ. සැකේකුත් නැහැ. මම යන්නේ ඉස්සරහටද පස්සටද සමතද මොකක්වත් නැහැ. මේන මේ විදියට අරමුණේ විනාඩි 10 15 20 හිත පවත්වා ගන්න පුළුවන් වුණා නම් එයාට තියෙනවා මෙන්න මේ අවස්ථාවේදී මේ රූප ධර්මයක හිත නිමග්න කරගෙන ඉන්න වෙලාවේදී අපි එකට රූප භාවය කියන නම සමතකාරින්ගේ ණයට අරගෙන පාවිච්චි කරනවා කියලා හිතන්නේ. එහෙම නැත්නම් නීවරණයෙන් තොර අවස්ථාවක් අපිට පවත්වන්න පුළුවන් නම් බුදුන්සේ මේ පොට්ටපාද සූත්‍රය සඳහන් කරලා තියෙනවා යස්මින් සමයේ පොට්ටපාද රූප සුඛම අත් පටිලාභය හෝති තස්මින් සමයේ ඕලාරිකත්ත පටිපල පටිලාභෝති න සංකං ගච්ඡති යම් වෙලාවක තමයි මේ රූපී අත්පටිලාභය නැත්නම් මනෝමය අත්පටිලාභයේ විනාඩි 10ක් 15ක් 20ක් විතර ගියොත් එයාට Taman ගත කරපු කාම ලෝකයට කිසිම සම්බන්ධයක් නැති වෙනමම කෙනෙක් බවට පත් වෙනවා. අරයට මේ කාම ලෝකේ හිතන්නත් බෑ වෙලාවේ අදාළත් නැහැ. ඒකේ එයා කාම ලෝකේ හිටපු බවක්වත් ඒ පිළිබඳ සංඛ්‍යාවට ගන්නේ නැහැ. ගිනුමට යන්නේ නැහැ. එයා වැටෙන්නේ කාරූප ලෝකේ ඉන්න කෙනෙක් විදියට. ඒක නිසා ඒ පුද්ගලයා අර විනාඩි 15ට ඉස්සලා හිටපු පුද්ගලයා නෙවෙයි. මොකද එයාගේ වීතික්‍රම මට්ටමේ භූමියේ කෙලෙසුත් නෑ ඒ වෙලාවේ. ඒ කියන්නේ සතුන් මරණ හොරකම් කරන කාමීත්‍යචාර කෙලෙසුත් නෑ. ඒ විතරක් නෙවෙයි. නීවරණ ධර්ම ඒ කියන කාමච්ඡන්ද ව්‍යාපාද වගේ දේකුත් නෑ. ඒක තේරෙන්නේ නෑ. අනුමාන ඥාණයට දාලා බැලුවේ නැත්තම්. ණය විපස්සනාවට දාලා බැලුවේ නැත්තම්. ආකාර පරිවිතක්කර දාලා බැලුවේ නැත්නම් එයා දන්නේ මේ අරමුණේම විනාඩි 10ක් 15ක් ඉන්නකොට මගේ හිතේ කාමච්ඡන්ද ව්‍යාපාද නැහැ කියලා. නමුත් දන්නවනම් ඒක ලොකු සතුටක්. මම මෙච්චර සංසාරේ පව් කරලා තිනවා. කෙලෙස් කිලෝරක් නැතුව හිතේ තියෙනවා. නමුත් බුදුහාමුදුරුව අපිට දීපු ක්‍රමේ නිසා සාරිපුත්‍ර සාංශය අඳුනපු ක්‍රමේ නිසා අරමුණේ කායනපසන හිත තිබ්බ නිසා මට කියන්න පුළුවන් ටික කාලයකට විනාඩි 15කට 10කට මගේ හිත කාම ලෝකේ නැත්තම් රාම ධාතුවේ වෙන් කරලා රූප ධාතුවට අහඳුලා දෙන්න පුළුවන්. ඒක නිසා කියනවා ඒ බුරුම ස්වාමීන් වහන්සේලා මේ භවයේ දත යුතු ස්ථාන තුනක් තියෙනවා කාම ධාතු රූප ධාතු අරූප ධාතු කියලා සුතමේ ඥාන ඇති කෙනාට එහෙම ගිය වෙලාවට තේරෙනවා හැබැයි නේනම් මේ හිටපු විනාඩි 10 පුරාටම මට කාමයේ ආවේ නෑ රූප බලන් ආසාව, සද්ද අහන්න ආසාව, ගඳ බලන්, රස බලන්, පහද බලන් ආසාවක් ආවේ නෑ. මේ අරමුණේ හිත ඒ තරම්ම සමීපව ආසන්න උත්සන්නව වැටිලා. ඒකට ද්වේෂයක් ආවෙත් නෑ. ද්වේෂ කියලා කියන්නේ ඒ වෙලාවේ ඇහෙන සද්ද වලින් බාධාවක් වෙලත් නෑ මට. ඒ නිදිමතකුත් නෑ. නිදිමත තියෙනවනම් මෙතෙන් ගිහිල්ලා සමාදම් වෙන්න බෑ. ඒ වගේම අතීත නාගතේ හිත ගිහිල්ලත් නැහැ. මට සැකේකුත් නැහැ. මෙතකොට තේරෙනවා මේ ලබාගත් මේ රූප ධාතුව අම්මා අප්පගේ බූදලෙන් කවදාවත් අපිට ලැබෙන්නේ නැහැ. ඉස්කෝලේ පන්ති කාමරයක කවදාවත් ගුරුවරයෙක් කියලා දෙන්නේ නැහැ. නිකන් සාමාන්‍ය තරහ වෙන්න ඕන නම් කියන්නේ ගමේ බන්තලේ හාමුදුරුවෝ කියලා දෙන්නෙත් නැහැ. මොන පිනක් කෙරුවත් බෙන් ගන්නත් බෑ. මේකටම යෙදිලා මේකම කෙරුවත් 100ට එක්කෙනෙකුටත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ හම්බ වෙන කෙනා මේක මේ රූප ධාතු නෙවෙයි මට පටලවිලක් වෙලා තියෙන මොකද උනේ දන්නේ නැහැ කියලා මේක මේකට අනදර කරන්න ගත්තොත් අඳුනගත්තේ නැත්තම් ඉතින් අන්දෙක් යනකොට මැනිකකට පය වැදිච්චාම ඌ කුණු හරපෙන් බැල්ල යන නද්දකින් විතරක් මේ ගලක් හැප්පුණා කකුල කියලා ඌ දන්නේ නැහැ මේක මැනිකක් කියලා ඌ අහුලා ගන්න දන්නේ නැහැ අම්මා මතක් කරලා බැනලා යනවා. භාවනා ලෝකේ බොහෝ දෙනෙක් භාවනා කරාට මේ අරමුණේ විනාඩි 10ක් 15ක් හෝ දෙකක් තුනක් හෝ පවත්වන එක මේසා විශාල ගමනක ආරම්භයේ බව දන්නේ මොකද හේතුව ආරම්භයේදී හිත ගිය ගමන් අරමුණට කම්මැලි වෙනවා නීරස වෙනවා ඒකාකාරී වෙනවා නිදිමත එනවා මේක හොඳ පැත්තට බලලා භාවනා ප්‍රතිපදාවේ දියුණුවක් වශයෙන් බලලා කෙලස් කැපීමක් බවලා දැන බව දැනගන්න භාවනා කරාට හරියන්නේ නැහැ. සුතමේ ඥානෙ තියෙන්න ඕනේ. ඒ විදිහට ලෑස්ති වෙලා යන්න ඕනේ. ලෑස්තිලා ගිහිල්ලා තමන්ගේම අනුමාන ඥාන වලින් ණය විපස්සනාවෙන් ආකාර පරිවිතක්කේ මේක තේරුම් ගත්ත දවසේ තේනවා බුදුහාමුදුරු ළඟ ජේතවනාරාමේ හිටියත් අපිට එදත් ගන්න තියෙනවා ඔච්චරයි අද වුණත් දක්ෂව භාවනා කරා නම් අදත් ඔච්චරයි මේ ධර්මයේ වයසට යamak නැහැ මේ ධර්මයේ වයසට යamak නැහැ. මේක සාක්ෂාත් කරගන්න නම් මේක තව දුරටත් බුද්ධියට සින්න කරගන්න නම් මේ යෝගාචර ලක්ෂිකුත් එකක් වාරයක් ආය කාම ලෝකෙට යන්න ඕන. ආය කක්ක ගා ගන්න ඕන. ආය එන්න ඕන මෙතෙන්. ආය කක්ක ගා ගන්න ඕන. ආය මෙතෙන් එන්න. ඒතර බලන කොච්චර කක්ක ගෑවුනත් ඒ කක්ක හොදන්න පුළුවන් බව තේරිච්ච දවසේ කක්ක කියන්නේ එච්චරම කළු පාට යකෙක් නෙවෙයි. එච්චරම සාප කරන දෙයක් නෑ කියලා කෙලස් තියෙනවා. නමුත් ඒකට ප්‍රති ප්‍රතිකාරයක් තියෙනවා. ඒ විනුවට කළ හැක්කක් තියෙනවා. නික්ලේශී ජන සම්පත්තිය තියෙනවා. නික්ලේශී මේ භාවනා කුසලයේ තියෙනවා. මේ කුසලයට නැවත නැවත සමවදින්න සමවදින්න මේ දැනගත් දේම සහතික කරලා ස්ථාවර වෙනවා මිසක් මේක බොරුයි කියන්න පුළුවන් යක්ෂයෙක්, ප්‍රේතයෙක්, මාරයෙක්, බ්‍රහ්මෙක්, දෙවියෙක් මොකෙක්වත් නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. මේ තමන් අත්දකපු දේ නැවත නැවත කරන්න කරන්න කදාකත් බොරු වෙන්නේ. ඒක සාක්ෂාත් කරන්න කරන්න යාට තේරෙනවා අමුතු පාර. මොකද්ද අමුතු පාර? මේ කාම ධාතු නැත්නම් කාම ලෝකය ඉන්ද්‍රිය බද්ධ ලෝකයෙන් සමු ගැනීම සඳහා අපි ඉදිරියෙන් තියාගත්ත මේ කය තියෙනවනේ. නැත්නම් ආනපන තියෙනවනේ. නැත්නම් පිම්බීම හැකීම තියෙනවනේ නැත්නම් වම දකුණ තියෙනවනේ මේක දිහා විනාඩි 10 15 බලනකොට මේම්බොලේ මේකත් වෙනස් වෙන්න පටන් ගන්න තමන් මේ ආඩේට අඩේට ගත්ත වාංගුවට ගත්ත මේ නිමිත්ත වෙනස් වෙන්න පටන් ගන්න දැන් යෝගාවචරයට ආය බයක් එනවා යකෝ දැන් මේ අමාරුන් උපයාගත්ත මේ රූප ධාතුව නැති වෙන්න හදන්නේ සතිය නැති වෙන්න හදන්නේ සමාධිය නැති වෙන්න හදන්නේ කියලා ඒ අර ඉදිරියෙන් තියාගත්ත අරමන ආරම්මණයෙහි ආලම්බණයෙහි නිමිත්තෙහි වාංගුවේ පුංචි වෙනස් වීමක් වෙච්ච ගමන් අපේ හිත සහලවන්න පටන් ගන්නවා. ඒ මොකද අපි తත්‍ර తත්‍රාවි නන්දිනී කියන මේ තෘෂ්ණාවගේ ගතියක් තියෙනවා යමක් යමක් එනවාද එනේනදී අල්ලගන්න. ඒ නිසා බුදුජානක පොට්ටපාය සූත්‍රයේ සඳහන් කරනවා මහණෙනි මේ ඕලාරික අත්පටිලාභය කියන එක ප්‍රහාණය කිරීමට මම ධර්ම දේශනා කරන්නේ. ඒක අඳුනගෙන සාක්කුවේ දාගන්න නෙමෙයි. ඒක අඳුනගෙන ඒක ප්‍රහාණය කරන්නයි මම කතා කරන්නේ. ඒක නිසා යම් වෙලාවකට යෝගාවචරයට පුළුවන් වුණා නම් මගේ ඕලාරික අත්පටිලාභය අරමුණට වාංගු වීම නිසා මම අයින් කරලා මම රූප ධාතුවට සමවැදුනා. මේ රූප ධාතුවත් ප්‍රහාණය කිරීම පිණිසයි ධර්මචන්සේ ධර්ම දේශනා කරන්නේ. ඒ නිසා මේකට උදව් උපකාර කළා වූ මේ අරමුණ Tamange කාය කියන්නකෝ. කායනපසන මේකත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස් වීම දකින්නේ එකම බොහෝ වෙලා බලන කෙනාට විතරයි. මේ බල්ල මේ බලන කෙනාට පේන්නේ එකම බලන බලනකොට පේන්න පටන් ගන්නවා මේ රූපය ගිවන් වෙන සුළුයි. හිතන්න යම් වෙලාවක මේ බලාන හිටපු ආස්වාද ප්‍රසවාසය ගොරසු ආස්වාද ප්‍රසවාසය සියුමුණයි කිය. එතකොට බුද්ධ ඥානසේ කියනවා নিকමට හිතාගන්න ගොරෝසුවට තිබුණු කෙලෙස් නුයි මේ සියුම් වෙලා මම ගත්ත අරමුණ ගොරෝසුවට තිබුණ දැන් අරමුණ සියුම්ුණයි කියලා කියන්නේ කෙලෙස් සියුම් වෙලා තියෙන නිසා කලබල වෙන්න එපා මේකට දැන් චීන කණ්ණාඩියක් දාලා හොඳට ටෝච් එක ගහලා ඒකම බලනින්න හිත නරක කරගන්න එපා සතිය කරනවා කියලා හිතන්න එපා. සමාධිය කරනවා කියලා හිතන්න එපා. ප්‍රතිපදාවේ දියුණුවක් කියලා ගන්න. කෙලෙස් සරුණයි කියලා ගන්න කියලා හරියටම ඒකම නාභිගත කරලම බැලුවොත් මධ්‍යස්ත වෙච්ච මේ අරමුණ ඊට පස්සේ සූක්ෂම වෙන්න ගන්න. සූක්ෂම වෙච්ච අරමුණ අති සූක්ෂම වෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයා හිතන්න මේකට අනුග්‍රහ කරන්න. මේ ගුරුසුවට තිබුණ දේ මධ්‍යම වෙනවා. ඒක සියුම් වෙනවා. අතිශයුම් වෙන එකට අනුග්‍රහ කරන්න කොච්චර දැනුමක් තියෙන්න ඕන වේද කියලා. කොච්චර ප්‍රායෝගික අතහුරුවක් තියෙන්න ඕනද කියලා. කලපුරුද්ද, අහපුරුද්ද, දැකපුරුද්දෙන් හුඟ දෙනෙක් කරන්නේ මේ අරමුණ නැති වෙනකොට ඉතින් ඉසాత බඳගෙන නඩනවා. අයියෝ මම භාවනා කරා මේ අරමුණ අරමුණ නැති වුණා. අරමුණ වෙනස් වුණා. අරමුණ අනිත්‍යයට ගියා. ඒ කියන්නේ යෝගාවචර මේ අනිත්‍ය කියන එක අහලවත් නැහැ. දුක කියන එක අහලවත් නැහැ. ඒක නිසා මේ ගත්ත රූප අත්පටිලාභය ඒකට කියන්නේ මනෝමය අත්පටිලාභය කියලා. ඒක ගෙවන් වෙනකොට ඒකට අනුග්‍රහ කරන්න අපේ අම්මයි අප්පච්චි කියලා දෙයි කියලා හිතනවා. උන්දල දැනගෙන තියෙන්න පයි කියලා දෙන්න. කවදා හරි ඉස්කෝල ගුරුවරයෙක් අපිට මේ භෞතික විද්‍යාවට හෝ රසායන විද්‍යාවට හෝ ඉතිහාසයට බුවට ඕක කියලා දෙයි කියලා හිතනවා. උන් කියලා දෙන හරියක් කියලා දෙන්නේ අල්ලන්නවයි කොහොල්ල බබාගේ කතාව විතරයි දන්නේ. එක එකක් දන්නේ නැහැ පොල් තෙල් ගා ගන්න හැටි. කොළඹත් එක සෙල්ලම් කරන පොල් තෙල් ටිකක් ගා ගන්න ඉච්චරයි කියන්න තියෙන්නේ. කවුරුවක්වත් දන්නේ නැහැ. දන්නේ ඒ ගැන කතා කරන්න එපා. ඒක නිසා අපිට අල්ලන්න පුරුදු වෙච්ච අපි මේ ගත්ත රූපේ අපි කියන්නේ මේ කය එහෙම තමයි ඉරියව්ව එහෙම තමයි ආස්වාස් ප්‍රසවාසය මේක ටික ටික ටික ටික ගෙවෙනක වෙලාවට මේකට අනුග්‍රහ කරන්න දක්ෂන දක්වන අනුග්‍රහයට බුදුජනනාංශේ නමක් දෙනවා විපස්සනා අනුග්‍රහිතය කියලා ගෙවන් වීම, ක්ෂය වීම, වැය වීම, නිරුද්ධ වීම දැක දැක සන්තෝෂ වෙනවා. මේ ගෙවෙන්නේ කෙලස්. මේ යන්නේ ගමන ඉස්සරහට කියලා මේ රූප ධාතුව අරූප ධාතුවක් බවට පත් වෙනකොට ඒක සාමාන්‍යයෙන් ධාතු මනසිකාරයේ දිගේ කියනකොට කියන්නේ රූපය මේ කියන අපි අරමුණට ගන්න රූප ප්‍රධාන වශයෙන්ම පටවියාපෝ තේජෝ වායෝ කියන හතරට යනවා. සියලු ලෝකේ තියෙන ඔක්කොම රූප පිටසක්වල තියෙන රූපත් හිතා ගන්න බලන සියලුම රූප පටවි ආපෝ තේජෝ වායෝ. අපි තියෙන තන පටවි කොටස් ආපෝ කොටස් තේජෝ කොටස් වායෝ කොටස් දැක්කට පස්සේ මේ මේ ඒ ධාතුන් අතරමැද තියෙන අවකාශය දකින්න පටන් ගන්නවා. ධාතු තියෙනකන් ධාතු ගෙවෙනකන් අපිට අවකාශය පේන්නේ නැහැ මොකද අපේ ඉඳුරන් හතකසලා තියෙන තියෙන දේ පේන්න මිසක් දෙකේ අතර දකින්න අපේ හිත හැදිලා නැහැ. එහෙම නැත්නම් කීත හැකි භෞතික විද්‍යාව හැටියට දේවල් දකින්න අපේ හිත දැනගෙන හිටියට dark matters dark energy කියන එක අපේ හිතට ගොදුරු වෙන්නේ නැහැ. ඒක තමයි මේ මෑතකදීම ওই භෞතික විද්‍යාව ඇති වෙච්ච වෙනස. හැම වස්තුවක්ම ඊට සාපේක්ෂව හේව නැල්ලක් තියෙනවා. ඒක අපිට ගොදුරු වෙන්නේ අපි දකින්නේ වස්තුව විතරයි. දැන් භෞතික විද්‍යාවේ ක්‍රමයට අහුවෙලා තියෙනවා මේ වස්තුව දන්නවා වස්තුව පිළිබඳ විශේෂඥයි කියලා කියන්නේ සමස්තයේ 100%ක්වත් නැහැ එතන. සමස්තයේ තියෙන්නේ dark matter dark energy මේක මේකට බැසගන්න වස්තුව පිළිබඳව පටවියාපෝ තේජෝ පිළිබඳව විශේෂඥ ඥානයක් ඇති කරලා කෙලවරටම දැනගන්න. දැක්කට පස්සේ තියෙනවා මේක තියෙන්නේ අවකාශයක විසිරලා. ඒ අවකාශයේ දකින්නේ මේ වස්තු තියෙනකම්. ඒ නිසා වස්තුවක් අල්ලන්නේ ක්‍රමයෙන් ගෙවම් කරන්න. ගෙවම් කරාට පස්සේ ඔන්න තීරණ පටන් ගන්නවා. ඒකට කියනවා පරිච්ඡින්න අවකාශයේ මේ පඩ වියාපෝ තේජෝ වෙන්කොට පෙන්නන ඒවා අයින් කරලා පෙන්න අවකාශය. මේකට නිදර්ශනයක් දෙනවා මම හිතනවා ඒක කාලානුරූපයි කියලා කාටට අල්ලගන්න පුළුවන් වෙයි කියලා. ඒ බුරුමි පණ්ඩිස්වාංශ කියනවා ටෙලිවිෂන් එකක් ඕන් කරලා ප්‍රෝග්‍රෑම් එකක් නැති වෙලාවේ ඩොට්ස් අටෙන්ඩ් අරින්නේ කියලා. ඉතින් එතකොට ඒක දන්නවනේ එක වර්ග අඟලක් ඇතුළත ඩොට් 64ත් හරි වගේ හරියට ගානකට තමයි වැඩ කරන්නේ. පැයක් බලන් ඉන්නේ කියනවා. කවදා හතරේ ඩොට් දෙකක් අතර ගැටුමක් එනවද කියලා කද්දාවත් නැහැ. ඒ කියන්නේ මේ දෙන්න අතර හැම වෙලාවෙම හිදසක් තියෙනවා. හැබැයි හිතස කවදාවත් අපිට පේන්නේ අපිට පේන්නේ ඩොට්ස් විතරයි. ඒ වගේම කියනවා පැයක් බලන්න ඉඳලා බලන්න කියලා එක ඩොට් එකක් යන්න ඉස්සෙල් අනික් ඩොට් එක ඇවිල්ලා හැප්පෙන ගතියක් තියෙනවා කියලා. නෑ. එකක් ගිහිලා 100ට 100ක්ම බිඳු තැනට ගිහිලා තමයි ඊගා ඩොට් එක එන්නේ. එකම තැනක මතුවෙන 32ක් ගත්තොත් එක තින්දුව තිතකට එයාටම ආවේනික ආරම්භයක් තියෙනවා එයාටම ආවේනික විපරිණාමයක් තියෙනවා එයාට ආවේනික නැතිවීමක් ගිහිල්ලා ඒ තිද්දියෙන් පස්සේ තමයි ඊගාව තිත එන්නේ මේක දිහා බලාන ඉන්නකොට කම්මැලි හිතෙනවනේ ඒකාකාරී වෙනවනේ ඩොට්ස් බලනකොට ටෙලිවිෂන් එක බලන වගේ නෑනේ නමුත් මතක තියාගන්න ඔය ඩොට්ස් වලින් තමයි ගෑනු පිරිමේ හදාන කොල්ලයි කෙල්ලයි මල් මල් ගස් වටේ දුවන්නේ ප්‍රේම කරන්නේ ඔය තිත්‍රිකෙන් තමයි තිත් ටිකට අඩු වෙනකොට ඒක නීරසයි. උත් මේ තිත්වල දෙල්ලම බැලුවොත් මේ තිත් අතර පරිච්ඡින්න අවකාශයේ කවදාකවත් පේන්නේ නැහැ. හැබැයි ඥානවන්තයර වෙනවා තිත් දෙකක් ගැටෙන්නේ නැහැ කියන්නේ හැම වෙලාවෙම පරිච්ඡින්න අවකාශයක් තියෙනවා. තිත් එකකට ඉන්නේ ඉස්සලා නිතක එන්නේ නැත්තේ මොකද? එතන කාලේ වෙනසකුත් තියෙනවා. මෙන්න මේ වගේ තමයි යම් කිසි කෙනෙකුට අරමුණ හොඳට මූණට දුවන දාලා බලන ඉන්නකොට මේකේ පේන්න තියෙන ගොජයක් විතරයි. අර දුන මේ ආස්වාස ලකුණු ප්‍රස්වාස ලකුණු මේ මුල මේ මැද මොකුත් නැහැ. ගොජයක් එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකට ඔළුව තෝන්තු වෙනවා. මේ කැරකෙන්න පටන් ගන්නවා යෝගාවචර. කහ පාට ආලෝක එනවා, නිල් පාට ආලෝක එනවා, ගඳ එනවා, රස එනවා, පහස එනවා. අමුතුම තැනකට ගෙනියනවා. ඉතින් ඒක නිසා මේ රූප ලෝකය නැත්නම් අපි දන්න මේ ආස්වාද ප්‍රසවාසයේ ගිවන් වේගන යනකොට අමුතුම තැනකට යනවා හිත ඒක අඩහින්දයක් අඩහීනයක් වගේ පේන. නානා ප්‍රවිකාර රූප පේන වහන ප්‍රකාර කම්පන චංචලය නානප උණුසුම් සිල් ගතිය එනවා වර්ණ පේන ගඳ දැනෙන රස දැනෙන පහස දැනෙන මේකෙන් ගඳ සහ රස උඟා කඩුයි මතු වෙනවා හැබැයි වර්ණ පේන එක තමයි කියන්නේ භාවනා කරනකොට කහ පාට දැක්ක නිල් පාට දැක්ක රතු පාට දැක්ක කියලා වර්ණ පේන විවිධ සද්ද ඇහෙනවා මේ අපි මේ අහන හැම සද්දෙටම යටින් තියෙනවා ඉතාම ගැඹුරු සද්දයක්. ඒකට කියනවා නිහඬේ හඬ කියලා. නිස්සද්දතාවයේ දක්වන අඬක් තියෙනවා. අපි කවදාකවත් අහලා නැහැ. ඒකට අපි හරි බයයි. ඒක පාළු ගතියක් දක්වන්නේ. ඒකට කියන්නේ මුස්පේන්තු සද්ද කියලා. ඒකට කියනවා උඹ නාඩං උලලේනෝ පාළුව දෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ මොකද උලලේනගේ සද්දේ බඩදරුවම්මලගේ බොකේ ඉන්න බබලත් මැරෙනවා කියන්නේ ඒ නිසා උරලේන ඇහු ඇහු ඇඬුවොත් අහලකම් හතක මරණ සිද්ධ වෙනවා කියන්නේ. ඒ නිසා උලලේන අඬන සද්දට අපි හරි බයයි. අන්න ඒ වගේ යටින් යන සද්දයක් තියෙනවා. ඒ සද්දෙට ගියාට පස්සේ පාළුයි. හරිම කම්මැලි නීරසයි. හැබැයි ඒ සද්දේ කාටවත් නැති කරන්න බෑ. ඒ වගේ සමාජයට භාවනා කරනකොට තමයි නිකන් අගාධයකට ගියා වගේ මේ ලෝකේ සද්ද මොකක්වත් නැහැ. අර වගේ සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ඒ වගේම ගන්ධ රස ටික අඩුයි. පහස උඩ යනවා වගේ තේරෙනවා. මේ ඇඟ බැලුම පිම්බෝගේ පුම්බන්න පටන් ගන්න මේ අතපය රබර් මේ පොලිතින් බෑග් වලට වතුර දාලා තඩිස් වුණා වගේ පේනවා ඊට පස්සේ මේ ඇකිලිලා ඇකිලිලා ඇකිලිලා ගිහිල්ලා වෙලා වයර් එකක් වගේ වෙන්න පටන් ගන්නවා নানা ප්‍රකාර දේවල්. මීමැසි පොඩි එකට පොඩි වෙලා පේනවා ආයේ මීමැසි විසිලා පේනවා. මේ ටික වෙනකොට යෝගාවචරයා පොඩි උන්ට නම් මේවා කියනකොට හොඳටම තේරෙයි මං හිතන්නේ. කයට ආශා කරන එකෙක් නම් ජීවිතයට ආස කරන එකෙක් නම් බුද්ධ බයවිල්ල බය වෙනවා. මේ දවල්ට කාපුවා පැය දෙකෙන් බඩ යන්න ගන්නවා. බඩ බොක රත් වෙනවා, උණ ගැනෙනවා. මොකද මේ මෙච්චර ආසාවෙන් හිතහට මේ කය Tamandම පේන්න පටන් අර ගන්නවා. මේක නිකන් පෙන බබුලක් වගේ. මේක නිකන් දුමාරයක් වගේ. මේක පුදුමාකාර විදිහට වෙන් වෙනවා ආයකතු වෙනවා. ආය වෙන් වෙනවා ආයකතු වෙනවා. මෙන්න මේකට මුහුණ දෙන්න බෑ එසේ මෙසේ සද්ධාවක් තියෙන කෙනෙකුට. මේක මේ සාමාන්‍යයෙන් ප්‍රසාද සද්ධාව හෝ අමූලික සද්ධාවෙන් මේකට යන්න බෑ. මේකට යන්න කාය ජීවිත নিরপেক্ষව ඊට ඉස්සෙල් දවසේ ගිහිල්ලා පුරුදු වෙලා ගියොත් ලෑස්ති වෙලා තේරෙයි මේ ශරීරය කාම ධාතුවේ ඉන්නකොට කවදාකවත් මේක දකින්නේ නැහැ. ඒගාට රූප ධාතුවට යන දැන් රූප ධාතුවත් පිරිසිදින්න ඕන. ගෙවම් කරන්න ඕන. ගෙවම් කරන කරන යනකොට රූප අරූප දෙක අතරමැද රූප සංඥා මට්ටමට ගියාම මේක භූත ලෝකයක් මේක මිරිඟුවක් මේක හීනයක් මේක ලීලාවක් මේක මායාවක් එසේ මෙසේ කෙනෙකුට එතන යන්න බෑ ඒ නිසා මේක හොඳ ටෙස්ට් එකක් මානසික අසහන තියනවද නැද්ද කියන්නේ කිසිම මානසික අසහන තියෙනකොට උතරින් එහාට යන්න බෑ යාට භූත දෝෂ පේනවා භයානක හුණියම් කරලා කියලා කියනවා নানা ප්‍රකාර දේවල් තියෙනවා. ඒ නිසා මම නම් කරන්නේ ඔතෙන්ද දොස් ගාලා අල්ලු කරලා දානවා. දැම්මට පස්සේ බලතැගේ පීනන්න පුළුවන් ද බැරිද කියලා. බැරි එක අඩු ගානේ කන්දක් නගින්නවත් අටින් නැති මිනිහෙක්. මම මම මේකෙදි ඉතින් කියනවා මේකට පෞරුෂත්වයක් ඕනයි කියන. මේකට වීරත්වයක් අවශ්‍යයි. සාහසික ගතියක් අවශ්‍යයි. අපි මේක දකින්න කැමති නැති නිසා මේ අනුන්ගේ රූප බල බල අපි මේක දකින්න කැමති අනුන්ගේ සද්දාහා ඉන්නේ. Taman එක දිහා බැලුවොත් මේ කාම ධාතු ගෙවන් කරාට පස්සේ අපි නෝ රූප ධාතුර එතකොට පේන්නේ මේ කය. ආස්වාස් ප්‍රසාරී. මේක ගෙමන් වෙන වෙලාවේදී අරූප ධාතුවට යන්න ඉස්සර වෙලා එහෙම නැත්නම් අරූප අත්පටිලාභයට යන්න ඉස්සලා මේ අච්චාරුවට වැටෙනවා මේ ගොජේට වැටෙනවා මේ මිරිඟුවට වැටෙනවා මේ මායාවට වැටෙනවා මේ හීනෙට වැටෙනවා කිනකොට හිතා ගන්න බෑ මේක හිතලා කරන එකක්ද නැත්නම් හිතට පේන එකක්ද කියලා මේක ප්‍රകൃතියද මායාවද කියලා මොන තාලෙන්වත් තෝරන්න. ඒ නිසා යෝගාචරය ඇස් දෙක අරින්න හිතනවා. ඇටල බලපන් හොඳට කය තියෙන පිටර කූඩේ තියෙන පොඩි වෙලා මොනවත් නැහැ. හේම තියෙන. ඇස් දෙක වහගත්තාම දැන් පිටර මල්ල කැඩිලා. ඕජාව ගන්න. පූජාව ගන්න. ඉතින් ආය බය වෙනවා. ආය ඇස් දෙක ආයි. ඉතින් මේ කරලා කරලා හිතන්න කවදා හරි මේකට හුරු උණයි කිය. ඒ හුරු කරනවා කියන එක මගේ මේ වචෙන් දෙවෙන්නේ නැහැ. ලක්ෂ කෝටි වාරයක් මේකට පුරුදු කරන්න ඕනේ. පුරුදු කරලා පස්සේ තේනවා ඒ දේවල් අයින් වෙලා මැද තියෙන හිස් තැන පේන්න ගන්න. ඒකට කියනවා අනන්ත වූ ආකාශය පේන්න පටන් ගන්නවා උදාහරණයක් වශයෙන් හිතන්න අපි රෑමත් රෑබෝ වුණාට පස්සේ එලි මහනකට ගිහිල්ලා ඌඩ බලන්නකො බලාකුළු නැත්තම් අපිට අනන්ත තරු ඝණය පේනවනේ. අපිට කවදාකවත් තරු දෙක අතර තියෙන අවකාශය පේන්නේ නැහනේ. අපේ හැට කවදාකවත් ඒක ගොදුරු වෙන්නේ නැහැ. නමුත් අවකාශයේ තියෙන තරු වල පරිමාවත් අවකාශයේ පරිමාවත් ගත්තොත් 100ට එකක්වත් නැහැ අර 199 නොදකින්නයි අපේ ඇහැ හැදිලා තියෙන්නේ. අපේ ඇහැට පේන්නේ ඇති දේ පමණයි. නැති හිස්තන පේන්නේ. ඒ වගේ ආස්වාද ප්‍රසවාස දෙක මැද කිසිම ස්පර්ශයක් නැති ප්‍රසවාසයේ කෙලවරක් තියෙනවා. කවදාකවත් අහුවෙන්නේ නැහැ හැබැයි අපිට පේන්නේ ආස්වාද ප්‍රසවාසයේ ඒකාකාර ගලණයක් තියෙනවා කියලා. නමුත් ප්‍රසවාසයේ කෙලවර බින්දුවටම බයින. අද්දක් ගන්න බැරි හිතන පන්ලා ඩොක් ගාලා තමයි ඊගාව ආස්වාසිය අල්ලන්නේ. නමුත් මේ හිතන පේන්නේ නැහැ. පේන්නේ නැත්නම් මොකද බලන්න ඕනේ නැති නිසා, බය නිසා. නමුත් මේ රූප භවයේ ඉඳලා අරූප භවයට යනකොට පේනවා එක හුස්මක් ඇතුලේ මේ ඔක්කොම තියෙනවා. එක හුස්මක් හොඳට ඉගෙන ගන්න තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කියලා කාලේ ඊටාම පුංචිම පතුරට පතුරු ගහලා බැලුවොත් එක හුස්මක් ගෙවන් වෙනකොට ඊටාම ඕලාර ගොරෝසුට දැනෙන නාස්පුඩු පුරවාගෙන යන හුස්ම සියුම් වෙලා අතිසූක්ෂම වුණාට පස්සේ අර එක තිතක් ගිහිලා ඊගාව තිත එන්නේ ඉස්සලා අනිවාර්යයෙන්ම අවකාශයක් තිබිලා එන නිසා නේ ගැටෙන්නේ නැත්තේ නිසා කවදාකවත් ආස්වාද ප්‍රසවාසයක් දෙක එකට ගැටෙන්නේ මේ දෙක ගැටෙන්නේ නැති වෙන්න හේතුව මේ දෙක මැද හිස්තනක් තියෙනවා තෘෂ්ණාව ඒකට කැමති නැහැ. ඒක දකින්නකොට බයයි. ඒක දකින්නට ඔළුව වක්කාර කරනවා. එහෙම නැත්නම් වමනේ ගති පහල කරනවා. බලාගෙන ඉන්න බැරි වෙනවා. නමුත් හිතන්න මේකම බලන්න බැලුවොත් පුහුණු කළොත් එයාට පේනවා මේ රූප පවතින්නේ අරූප ශේෂ්ත්‍රය තුල. උදාහරණයක් වශයෙන් කියන්නේ මේ මුළු ශාලාවම මගුල් ගෙදරට අරගෙන අපි මේකේ හයිඩ්‍රජන් බැලුම් වලින් පුරවනවා. මගුල් ගෙදර වෙලාවේ සාමාන්‍ය මිනිස්සු කරන දෙයක්. ඒකට ආවට පස්සේ අපිට වෙනවා බැලුම් පා වෙනවා කහ පාට නිල් පාට උඩ බැලුම් බිම බැලුම් જાති ගොඩක් තියෙනවනේ බැලුම් જાති. බල බල ඉන්නකොට කවදා හිතන්නේ මේ බැලුම් ටික මේ පාවෙන්න තියලා දවස් 3ක් ගියාට පස්සේ මේ බැලුම් පොළොවට පාත් වෙනවනේ දැන් අවිල බලපන් මොකද්ද පේන්නේ. අපි කියන මොකුත් නැහැ කියලා. හිස්තනක් නේ තියෙන හිස්තන පේන්නේ නැහැ. ඒකට අපි කියන්නේ මොකුත් නැහැ කියලා. බැලුම් තියෙනකන් නම් බැලුම්. උඩ බැලුම් බැලුම් තියෙනවා. බැලුන් නැතුණාට පස්සේ අපි වාර්තා කරනවා මොකුත් නැහැ කියලා. මොකද මේ බැලුන් නැති හිස්තන අපේ ඉඳුරන්න ගොදුරු වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේත් මේ සාරිපුත්‍ර සාංශේත් අපට ඇති දේ පෙන්නලා ඇති දේ ක්‍රමයෙන් ගොරෝසු සියුම් අතිසියුම් බවටපත් වෙනකන් සතිය කඩා ගන්න නැතුව කැඩුනයි කියලා අනවශ්‍ය චෝදනා කරන්න නැතුව බලාන ඉන්න දවසක තේරෙයි කිසිම අරමුණක් නැති බව සතියට අරමුණු වෙනවා. ඒක හරි පුදුමාකාර තැනක් අරමුණක් නැති තැන සතියට අරමුණ නම් එතන කිසිම ඝර්ෂණයක් නැහැ කිසිම ආතතියක් නැහැ කිසිම පීඩනයක් නැහැ තමයි තේරෙන පටන් ගන්නවා මේ මුළු ලෝකෙම ඉන්න ගමන් මම චිත්තක්ෂණයකට ආතතියෙන් තොර අසහනෙන් තොර කෙලෙස් වලින් තොර පුංචි දූපතක් හදාගත්තා වගේ මේ ගතියට ඒ කියන්නේ කියන මේ අරූපය රූපයෙන් වෙන් කරලා දැනගන්න පුළුවන් මේ ගතිය අවුරුදු 7 දී ගන්න පුළුවන් කියන එකයි බුදුරජාණන් වහන්සේගේ අදහස. එච්චර වයසට යන්න ඕන සාමාන්‍යයෙන් කියන අවුරුදු 50 පණින්න ඕනේ. ඉන්ද්‍රිය පරිපාකයෙන් අවුරුදු 50 පණින්න ඕනේ. නමුත් පෙර පුරුදු ඇති කෙනාට එහෙම නැත්නම් කියනවා උපනිශ්චය සම්පත්‍ය ඇති කෙනාට හරියට මේකට එල්ල කරගෙන ගියොත් ඔයාට පේනවා අරමුණට හිත දානකොටම කාම ලෝකේ අපෙන් සමු ගන්නවා. ඊට පස්සේ අරමුණ ක්‍රමයෙන් ගෙවණ එකට අනුග්‍රහ කළොත් ඒකට මේ අනදර කරන්නේ නැතුව මූණට කියලා ගහන්නේ නැතුව උණු වතුරක් කරන්නේ නැතුව වෙන්න ගියොත් අපිට තියෙනවා අරමුණක් නැති බව අරමුණ වෙනවයි කියලා කියන්නේ මට සමා වෙන්න කිව්වට ඒක මනුස්ස අත්දැකීමක් නෙමෙයි ඒක මනුස්සත්වයේ ඉක්මවපු අත්දැකීමක්. හැබැයි මනුස්ස ලෝකේ කළ හැක්කක්. ඉතින් අපි මේ කාම ලෝකයේ එකිනෙකා රණ්ඩු කරන ඊර්ෂ්‍යා කර කර ඉන්නකොට කවදද අපිට මේ වගේ පරිශ්‍රණයක් කරලා අපේ හිතේ අර ගැඹුරුම මට්ටමකට ගිහිල්ලා මේක කොයි වෙලාවෙත් අපි ළඟ තියෙන ප්‍රභවයක් මේක අපි ළඟ තියෙන හැකියාවක් සුපතිච්චේ සම්පත්තියක් භව සම්පත්තියක් මිනිස්සයාට කීයෙන් කී දෙනෙද මේවා අහන්නේ කීයෙන් කී දෙනෙද මේක වෙන්න පුළුවන් කියලා හිතන්නේ කීයෙන් කී දෙනෙද මේක සාක්ෂාත් කරලා අත්දකින්න කියලා බැලුවොත් සොරි කියලා තමයි කියන්න අද මේ දියුණු ලෝකයේ මේ තාක්ෂණීය දියුණු යටිතල පහසුකම් ලෝකේ කොහාටද යන්නේ ඒගොල්ලෝ යනවා මෙහෙන් ඈතට ගිහිල්ලා අඟහරු ලෝකේ අන්තරීක්ෂයට යන්න හදනවා දුරීක්ෂ සහ අන්වීක්ෂ අල්ලගෙන. ඇතුළට යන්න දන්නේ ඒක නිසා විද්‍යාව දැන් අවුරුදු 20කට ඉස්සර ප්‍රකාශ කරා එළියට යන ගමනේ කෙලවරක් නෑ නන්නත්තරයි. නමුත් බුදුරජාණන් වහන්සේ ඇතුළට යන ගමන පෙන්ලා කෙලවරක් පෙන්ලා තියෙන බව උන්දලා දන්නෙත් නෑ. දරුවනේ අහපල්ලා අපිට හම්බෙලා තියෙන පුංචි සම්පතක් නෙවෙයි. අපි තාමත් ඉස්කෝලවල ගිහිල්ලා වර පරසුද්දව ගන්න පච ඉගෙන ගන්න. හැබැයි මේ භාෂාවෙන් කියන්න පුළුවන් මේක ඇතුළට හැරෙව්වොත් ওই විපස්සනාට ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්සයිට් කියලා. ඇතුළත හැරෙවොත් මේක ඇතුළට යන්න යන්න යන්න යන්න බුදුහාමුදුරු ඉන්න තැනට එච්චර දුර නෑ. ඒක නිසා මේ ගෝල ඕලාරික වූ කාම ලෝක හොඳට දැනගන්න. ඒක කිසියම් ප්‍රතික්ෂේප කරන දෙයක් නෑ. ඒක තිබුණට රූප ලෝකයට යන්න කිසිම බැරියර් එකක් නෑ. බාධාවක් නෑ. අපි මේ කාම ලෝකේ තියෙනකම් මේකට යන්න බෑ කිව්වොත් මේකේකට නිවන් දකින්න බෑ. කොච්චර කාම ලෝකේ තිබුණා ශිල්පේ දන්නේ කනට කොඩි ගහයටත් භාවනා කරත හැකි. ගෙන්දගම් පොළොවේත් භාවනා කරත හැකි. යම ලෝකෙට ගියත් මස්සිනාට ගියා පොඩ්ඩ පැත්තකට යන්න මට උතන වාඩි වෙන්න ඕනේ භාවනා කරන්න කිව්වොත් යමයාත් සලුට් එකක් ගහලා පැත්තකට යනවා. ඉතින් ගිහලා කිව්වොත් මෙතන මේ ලෝදිය රත් කරනවා කරගඳ එනවා මට බෑ කිව්වොත් මේ නැති ලෝදි හැලියට තමයි. කොයි තැනට ගියත් භාවිත මනසක් තියෙනවා මේ ලෝකේ මට්ටම් තුනක් තියෙනවා කාම ලෝකේ එකක් තියෙනවා. ඒකෙන් අයින් වෙන්න බෑ රූප ලෝකෙට සමවදින්න නැතුව. කාම ලෝකෙත් එක රණ්ඩු කරන්න යන්නත් එපා කරන්න කරන්න වැඩි වෙනවා. රූප ලෝකෙන් පුරවන්නේ. හැබැයි මතක තියාගන්න මේක බුදුහාමුදුරුවෝ හෝ සාරිපුත්‍ර සස අපිට දෙන්නේ ඒක gedra ගිනිලා තාක්කු වේදාගන්න ඒක ගෙවම් කරන්නයි. ඒක ගෙවම් කරාම එයාට තියෙනවා රූපේ ගෙවම් වෙන්න ගෙවම් වෙන්න කෙලස් ගෙවම් වෙනවා. අරමුණ ගෙවලා සතිය තීරුම් ගන්නවා අනාරම්මන සතිය කියන එක. අරමුණක් නැති සතිය. හිතන්න කවදා හරි මේ අරමුණක් නැති සතිය හුරු කරගෙන ඒක ජීවිතේට සිද්ධි කරගෙන ඒකට කියන වශී කර ගන්නවා කියලා ඒ මතින් සමාධියක් එන්න පුළුවන් තරම් කලබල වෙන්නේ නැතුව හිටියනම් ඒකට අනාරම්මන සතිය අනිමිත්ත සතිය කියලා එකක් කියනවා. ඒකට නිවනට නමයි. නිවනට තියෙන දොරටු තුනක් අනිමිත්ත අපනිත ශුන්්‍යත කියලා. අනිමිත්ත කියලා කියන්නේ මේ අපි බාරගත්ත මේ ආනාපානි කියලා හිතන්නකෝ. නැත්තම් මේ කය වම දකුණ ආස්වාස් ප්‍රසවාසයේ එහෙම නැත්නම් මේක දීලා තියෙන්නේ මේකට ප්‍රේම කරන්න නෙවෙයි. මේක ගෙවම් කරනවා දකින්න. ඉතින් උංගෝ දෙනෙක් හරියට කන ගැටුන අනේ මට ආනාපාන පේන්නේ අනේ මට පිම්බි මැකිලින් පේන්නේ නැහැ කියලා හරියට නිකන් ඒක පෙනුනොත් නිකන් සුවිප්පයක් හදනවා වගේ කියලා හිතන්නේ. නෑ ඒක දෙන්නේ ඒක ගෙවම් කරන්න. ඒ නිසා හොඳට භාවනා කරපු කෙනෙක් ඉන්න පුළුවන් හිතානින්ද වෙනකොට ඉඳ ගන්නකොටම ආනාපානෙ පේන්නේ නැහැ. ඒක ගෙවන් වෙලා. ඉතින් ඒ කියන්නේ එතනට එයා ඒ කාම ලෝකෙත් නෙවෙයි හිත තියෙන රූප ලෝකෙත් නෙවෙයි සමහරට ඒකට සමාදම් වෙන්න දන්නවනම් මේක භාවනා දියුණුවක් කියලා කිසි බාධාවකින් තොරව කෙලින්ම භාවනාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක නැත්තම් තප්පර දෙක තුනකේ හුස්ම රැලි දෙක තුනකේ ওই කියන සියුම් தත්ත්වයට යන්න පුළුවන්. උගෝදෙනෙක් කියනවා නෑ නෑ මේ කාම ලෝක රූප ලෝක අරූප ලෝක බ්‍රහ්ම ලෝකවල තියෙන සමත කරණයට විතරයි තියෙන්නේ ඒක වෙන්න මෛත්‍රී බුදුහාමරේකන් ඉන්න ඕනේ අපිට මේවා කරන්න බෑ කියලා මහ විශාල හුඹස් බයක් ඇති කරලා තියෙනවා මං හිතන්නේ මේ බණක් කිව්වට ඒ බය ලෝකෙන් අයින් කරන්න පුළුවන් වෙයි කියලා එහෙම නැත්නම් ඒකට අපිට විරුද්ධව සටන් කරන්න කියලා ඒ වගේම දැන් උනත් කියාවි කවුරු හරි ওই ධම්මජීව හාමුදුරුවෝ බොරු කරලා උගන්වන්න හදන්නේ එව්ව ගන්න බෑ ධානය නැතුව මේ ධ්‍යාන තියෙන්න ඕන කියලා අනන්තවත් කියාවි. නමුත් මං කියන විදිහට බලන්න අරමුණේ හිත තාපවතින තා. කාමච්ඡන්දෙට ඉඩක් තියනවාද කියලා? ව්‍යාපාදෙට ඉඩක් තියනවාද කියලා? නීවරණට ඉඩක් තියනවාද කියලා? ඒක අත්දැක්කට පස්සේ තියෙනවා කවුරු පොතෙන් අපිට සාතික නොදුන්නත් මේ කාමෙන් වෙන් වෙලා ගත කරන්න පුළුවන් රූප කර්මස්ථානට වාංගු වෙලා. හැබැයි මේ රූප කර්මස්ථානයේ ගෙවෙනකොට අඬන්න ගත්තොත් ඒකට අනුග්‍රහ කරගන්න බැරි වුණොත් වෙනම අපායක් හදාගන්න. ඊට පස්සේ රූප කර්මත්තේ ගෙවුනට පස්සේ අරමුණක් නැති තැන සතිය පැවැත්වීම සෙල්ලක්කාරකමක් කරගත්තොත් අනිමිත්‍ති සතිය පැවැත්වීම සෙල්ලක්කාරමක් කරගත්තොත් එයා මේ බිම දිගේ ගිය ආසයන්තරාව පොළොට ඉස්සුනාට පස්සේ භෞතික විද්‍යාව ඉස්සර ඔය විල්බර්ට් රයිට් ඕල් රයිට් ලියනට ඉස්සලා කවුරක්වත් හිතුවේ නෑ මේ ටොන් නැත්නම් කිලෝ ලක්ෂ දෙකක් විතර තියෙන මේ යකඩ කඳක් උස්සන්න පුළුවන් වෙයි කියලා. කටුකුරුන් සසහාස කියන අවුරුදු 200ක් ගියාට පස්සේ තමයි ඒ දෙන්න රයිට් බව දැනගත්තේ කට්ටිය. ඉස්සරහට ඒගොල්ලන්ට පිස්සු කියලා. මේ යකඩ උස්සන්න බෑ. දැන් උස්සන්නේ. මේ වේගයක් සහ තතු වල හැඩය වෙනස් කරලා. ඉතින් ඔය මේ මේ ස්ථානයේ හදපු ධම්මනි සන්ති ස්වාමීන් වහන්සේ යූරි ගගාරින් හඳට යන වෙලාවේ ජර්මනියේ හිටියේ. පැයකට සැරයක් නිවුස් ප්‍රවෘත්ති සාරාංශ දෙනවලු විනාඩි 5කට. ඉන් ජර්මන් භාෂාවෙන් කියවලු ප්‍රථම වරට මිනිස්සේ කජට අවකාශ ගත වුණා. එයා මෙච්චර වෙලාවක් අවකාශයේ ඉඳලා ගොඩ බිමටම බසගත්තා. මිනිස්සයා යුරිකගාරින් රට රුසියාව කියලා. ඒක පාර විනාඩි තුන්වෙනි විනාඩියටලු කිව්වේ. රේඩියෝ එක වහලා කිව්වලු යකෝ මේ භෞතික විද්‍යාව දිනු කරලා මේ යක්කුන්ට හඳට යන්න පුළුවන් නම් ආර්ය අෂ්ටාංග මාර්ගය කෙලින් කරගත්තොත් අපිට නිවන් දකින්න බැරිද? එච්චරයි. එදාම හිතුවලු මේ අත් දෙක ආය කවදා සල්ලි පාවිච්චි කරන්න පාවිච්චි කරන්නේ සියලුම ව්‍යාපාර වහනවා මම අද ඉඳලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙලින් කරනවා මේ Nissan වනේ ඇති උනේ අන්න එදා ජර්මනියේදී කල්පනා කරපෙක තමයි දැන් අවුරුදු 46ක් අපි කරන්න හදන්නේ ඔක්කොම පැත්තක දාලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙලින් කරලා ගත්තොත් අර මතක තියන්න අම්බලන් තුනක් හම්බ වෙනවා පළවෙනි අම්බලම තමයි කාම ධාතු දෙවෙනි අම්බලම රූප ධාතු තුන්වෙනි අම්බදොර අරූප ධාතු හැබැයි නිවන නෙවෙයි මේ. මේ ගමනේදී හම්බෙන දේවල් මෙතන ඉන්න එක්කෙනෙක්වත් මේක අත්දැකපු නැති කෙනෙක් නැහැ. කිවට කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. නමුත් වෙන් කරලා හඳුනන දන්නේ නැති නිසා අපි කිරි, ගොමයි, මූත්‍රායි ඔක්කොම එක භාජනයට දාගෙන කක්ක කරගෙන ඉන්නේ. කිරි දාන භාජනයට ගොම දාන්න එපා. ගොම දාන භාජනයට මූත්‍රා දැම්මට කමන්නේ නැහැ. ඒ දෙක කොම්පෝස්ට් වලට ගන්න පුළුවන් නමුත් මේ දෙක කලවම් කරන්න එපා මේ භාවනාදී අපි කරන්නේ ඒ චිත්තක්ෂණය හඳුනාගෙන ඒකේ තියෙන ප්‍රභවය ඒකේ තියෙන මේ හැකියාව මට අයිති ගන්න එක manussකමට අයිති එකක් මට මේක වෙන් කර ගන්න බැරි නම් කලවම් වුණාට පස්සේ කිරිගොමයි කිරිවල ගන්න දෙයක් නැහැ ඒ නිසා අපි හුදුට වෙන් කළ පරිච්ඡින්න ඥාන කියන්නේ ඒකයි වෙන් කළ කාම ලෝකේ ඉන්නකොට කාම ධාතු හොඳට තේරුම් ගන්න ඒක ඇති දෝෂයක් නැහැ. ඒක දන්නේ නැති කෙනාට රූප ධාතු අඳුරන්න බෑ. ඊට පස්සේ රූපේ හිත බැඳිලා අරමුණේ නිමිත්තේ ඉරියව්ව හිත බැඳලා හිතන්නේ දැන් ඔන්න මම ඉන්නේ. ඒක දිගට ඉන්නකොට කාම ධාතුවේ නෙමෙයි. මේකට රූප ධාතුව. හැබැයි මේක දිගට හිටින්නේ නැහැ. මේක වෙනස් වෙනවා. මේක වෙනස් වෙන්න ඊට දුන්නොත් ගෙවන් වුණාට පස්සේ වැටෙනවා රූපයට සාපේක්ෂව අරූප තැනක. මේ තුනම ඒ සුළු විනාඩි ගානකින් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම නේවාසික භාවනා කරනකොට දවස් 3-4 යනකොට වෙන්න පුළුවන්. අන්න ඒකට සමවදින්න, ඒකට අනුග්‍රහකරනද, ඒකට සප්පාය කරනු සලසලා දෙන්න, ඒකට උදව්වක් කරන්න අපි කවදාද ඉගෙනගෙන තියෙන්නේ. අපි කවදාද මේ එකතු කරන්න රැස් කරන්න නගලන මිනිහා මේ රූප ධාතුර ගිහිලා රූප ධාතුවෙත් ගිවන් කිරීමෙන් ඇති වෙන අරූප ධාතුරට යන්න මේ ගිවන් කරන තැනට ක්ෂය කරන තැනට වැය කරන තැනට අනුග්‍රහ කරන්න ගිය ගමන් අපිට පේනවා බුදුහාමුදුරු මේ ළඟ වාඩි වෙලා ඉන්න. ධර්මයේ මෙතනම තියෙනවා. අපි මේක දන්නේ නැත්තේ අපි මේක බලන් අපිට මේක පේන්නේ නැත්තේ බලන්නේ නැති හින්දා. මේ බලන බැල්මට තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. අමතර බැල්මක් නෙවෙයි. අපි ළඟ තියෙන එකක් නමුත් ඒ කණ්ණාඩි දිහාම පාවිච්චි කරලා නැහැ. අපි ඒක ගබඩා කරගත්ත ගමන් තියෙන. ඒ නිසා මේ භාවනා කරන්න පෙළඹිච්ච පිළිස මේක ඇති කරගෙන තියෙන දැනට ඇති කරන තියෙන මේ ಗುಣධර්ම ටිකම හරියට පෙළගස්සෝලා මේ එක මිනිස්සෙකුට වරින් වර හම්බ වෙන මේ කාම ධාතු අත්දැකීම්, රූප ධාතු අත්දැකීම්, තා අරූප ධාතු අත්දැකීම් වෙන්කොල්ල හඳුර ගන්න පුළුවන් නම් ඒ මනුස්සයාට දෙයියොත් වඳිනවා, බ්‍රහ්මියොත් වඳිනවා. බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න මිනිහ මිනිස්සෙක් ජීවත් වෙන කෙනෙක් කියලා. ඒ නිසා අපි මේ ජීවිතේ තවත් සජීවී කරන්නයි භාවනා කරන්නේ. එහෙම නැතුව ප්‍රශ්න වලින් පැනලා යන්නවක්වත් ලෝකෙන් පැනලා යන්නවත් නෙවෙයි. උගෝ දෙනෙක් හිතන මේ තනියම බුදු වෙන්න හදනවා. ලෝකෙන් පැනලා යන්න හදනවා කියලා. නමුත් අපිට කියන්න පුළුවන් අපි විතරයි ඇතුළට යන ගමන දන්නේ. අනිකොල්ල බාහිර ගැන හොයනවා. අපිට බාහිර දැනුමත් යම් ප්‍රමාණයක් තියෙනවා. මේ දෙක සංසන්දනය කිරීමෙන් අපට මේ සියල්ලගෙම වෙන් වෙන පාර මොකද්ද කියලා දැනගන්න මෙහිම දෙකක් තියෙන බව අපි නොදන්න පැත්තක් තියෙන බව පෙන්ලා දෙන එක තමයි සාරි බුදුරජාණන් වහන්සේ කරන්නේ. එහෙම නැතුව අපිට මොකුත් බුදුහාමතුරු නත්තල් පප්ප ඇවිල්ලි වෙලා මේ දෙල්ලම් බඩු දෙන්න වගේ මොකක්වත් දෙන්නේ මේ තියෙන හැකියාව මේ තියෙන ප්‍රභවය මතු කරලා දෙන්නයි යන්නේ. ඒක නිසා මේ ප්‍රභවය ඇතිකරන්න හැකි සංඥාව අවශ්‍යයි. මම මේක කරනවා කියන අත්දැකීම අවශ්‍යයි. අන්නේ අත්දැකීම ලේස මාත්‍රයක් හරි ඇති වුණා නම් චිත්තසංතාන වල ධර්මදේශනා සාර්ථකයි කියලා හිතා ගන්න පුළුවන්. මේක සියලු දිනාට එවැනි ධෛර්යය ඇති කරන ධර්ම දේශනාවක් වේවායි අනුව කරගෙන යන වැඩ උනන්දුවෙන් සජීවීව සක්‍රීයව කරගෙන යන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සුළු දිනාට තනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා